තුනේ බෞද්ධ ගුවන් විදුලිය බෞද්ධ රූපවාහිනිය සමගාමීව ගෙනෙන සජීව විකාශය මෙතෙන් සිට යොමුදනාතම සදහම් සිසිලේ සම්සිත නිවේ පහන් වේවා තුන් ලෝකේම සද්ධර්මයේ තුලින් නිවාසන් සූ ඇසලපුන් පොහෝ දින බෞද්ධ මාධ්‍යාලයේ සජීව විකාශයක් සමගින් ඔබ නැවත සම්බන්ධ වන්නේ සජීව විකාශයේ ධර්මානුපස්සනා සාකච්ඡාමය වැඩසටහන පිනොත් ඔබට මෙතෙන් සිට ශ්‍රවණය කිරීමේ හැකියාව ලැබෙනවා ඒ වෙනුවෙන් අප කෙරේ මහත් අනුකම්පාවෙන් වැඩම කොට වදාළ තලපතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්චනාසිරි ස්වාමින් වහන්සේ සහ කොළඹහත නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජ්‍යපාද තලාලේ චන්දකිත්ති ගෞරවනීය ස්වාමින් වහන්සේලා අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු Thank you.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 සම්ප්‍රදායකත්වයක් අපි හාමුදුරන් වහන්සේ විසින්මයි සලසා දෙන්නේ. උන්වහන්සේ සතු වටිනා ධර්ම ඥාණය ඔබහා බෙදා හදා ගනිමින් අදාළ ප්‍රශ්න උන්වහන්සේට යොමු කරමින් මේ ධර්ම සාකච්ඡාව පවත්වන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. අද උතුම් ඇසලපුර පසළොස්වක පොහේ දවස. මුළු මහත් ලෝකයටම ධර්මාලෝකය පහළ වෙච්ච උතුම් පොහේ දවස. ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්ත නෛර්යානික ශ්‍රී සද්ධර්මය ලෝක සත්වයා කෙරෙහි මහත් කරුණාවෙන් ප්‍රථම වතාවට දේශනා කළ දවසේ ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ය ශ්‍රාවකයන් වහන්සේ බිහි වෙච්ච දවස. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පහළ වෙච්ච දවස. ලෝක වතා ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට සාදුනාමය මේ වාකලයට මුසු වෙච්ච දවස. ප්‍රඥා ලෝකයේ පහළ වෙච්ච දවස. විද්‍යාව පහළ වෙච්ච දවස. නුවණැස පහළ වෙච්ච දවස. ඉතින් මේ උතුම් දිනයේදී අපි අපේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ සමගින් එකතු වෙලා මේ සාකච්ඡාව සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. අවසර අපේ හාමුදුරනේ අද බොහෝම ගෞරවයෙන් මේ ධම් සභා මණ්ඩපයේ අපේ හාමුදුරුව පිළිගන්න ගමනේ අපි සිහිපත් කර දෙන්න කැමති අපේ හාමුදුරන් වහන්සේගේ මඟ පෙන්වීම උපදෙස් පරිදි අද අපි අපේ පින්වත් හැම දිනා වෙනුවෙන්ම කියලා දෙන්නට බලාපොරොත්තු වන්නේ සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසිකයේ සඳහන් වෙන මහා දුක්ඛඛණ්ඩ සූත්‍ර දේශනාව. මහා කියලා කියන්නේ විස්තරාර්ථ වශයෙන් දේශනා කරපු නිසා දුක්ඛඛණ්ඩ කියන්නේ දුක්ඛ කියන්නේ දුක් ඛණ්ඩ කියන්නේ රස රාශි ස්කන්ධ ගොඩ කියන එකයි. දුක් ගොඩක් පිළිබඳව විස්තරාර්ථ වශයෙන් දේශනා කරපු සූත්‍රය නිසා මහා දුක්ඛඛණ්ඩය නමින් මේ සූත්‍රය හඳුන්වනු ලබනවා. බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉඳිද්දී තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කළේ තියෙන්නේ. මා අපේ හාමුදුරන්ගේ සහ පින්වත් ඔබ හැම දෙනාගේම සිහි කැඳවීම පිණිස කැමති මේ සූත්‍රයේ පසුබිම් වෙච්ච නිදාන කතාව සිහිපත් කරලා දෙන්න. දිනක් සවැත්නුවර ජේතවනාරාමේ වැඩ සිටපු ස්වාමින් වහන්සේලා උදේ පාන්දරින්ම ගමට පින්ද පාත වැඩම කළා. පින්ද පාතේ වැඩි වැඩලා ටිකක් බලනකොට ආම මිනිස්සුන් ආහාර පාන ආදී සකස් කරගන්නට සූදානමක් නැති නිසා ඒ කියන්නේ කල්ප වේලා ඇතුළු මුනාසල පින්දපාතේහි වැඩම කරලා සිටිය නිසා උන්වහන්සේලා කල්පනා කළේ අවට අසල තියෙන කිසියම් පරිබ්‍රාජකයන් වෙන අන්‍යාගමික ස්ථානයකට වැඩම කරන්න નિયમિત වෙලාව එනකම්. ඒ කියන්නේ ඒ කාලේ ඒතරම් හොඳ ආගමික සංහිඳියාවක් සුහදතාවයක් රැඳිලා තිබිලා තියෙනවා. ඉතින් මේ පරිබ්‍රාජික ආශ්‍රමයේහි ස්වාමින් වහන්සේලා රැස් වෙලා ඉඳෙද්දී අර අනෙක් පරිබ්‍රාජකයන් සමග කිසියම් කතා බහක් ඇති වෙලා තියෙනවා. සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. ඒ වෙලාවේදී මේ පරිබ්‍රාජකේ වූ මේ ස්වාමින් වහන්සේලාට සිහිපත් කරනවලු මෙහෙම. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කාමයන්ගේ ප්‍රහාණය කරනවා. බුදුහාමුදුර විතරක් නෙවෙයි අපේ ආගමේ කාමයන්ගේ ප්‍රහාණය අවශ්‍යයි කියලා උගන්වනවා. රූපයන්ගේ ප්‍රහාණය, ඒ වගේම වේදනාවේ ප්‍රහාණය බුදුහාමුදුරුව හනවනවා. ඒ කියන්නේ ඒවා ප්‍රහාණය කළ යුතු බව සිහිපත් කරනවා. අපි ඒ වාගේම ඒවායේ ප්‍රහාණය අවශ්‍යයි කියලා සිහිපත් කළ තියෙනවා. ඒ අනුව බැලුවහම ඔය ශ්‍රමණ භවත් ගෞතමයෝ අමුතු බණක් කියන්නේ නැහැ. අපි කියන බණම තමයි කියන්නේ කියලා කියනවා. මෙන්න මේ කතාව අද කාලෙත් බොහෝ දෙනා අතර තියෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා අපි හාමරනේ. බොහෝ දෙනා මතක් කරනවා ඒ හැම ආගමකම කියන්නේ ඉතින් පව් කරන්න එපා, පින් කරන්න, හොඳ කරගෙන ඉන්න කියලා. කියලා මේ අලුත් ආගමික සංවාදයක් ලෝකයේ තුල ගොඩනගලා තියෙනවා මේ inter religious dialogue කියලා. අන්තර් ආගමික සංවාදය කියලා. ඒකෙන් හැමෝම ඒ කට්ටිය අදහස් කරන්නේ මේ ලෝකේ පහළ වෙලා තියෙන බිහි වෙලා තියෙන හැම ආගමක්ම එකයි. නිසා ඔය කෝක අදහගෙන හිටියක් හොඳයි කියන කතාව. අන්න ඒ කතාවට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී නිවැරදි පිළිතුරු ලබා දෙනවා ප්‍රතිහාන්දර කියන විස්තර කරાવી. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කියන කාරණා ගැන කොහොමද කරුණු පැහැදිලි කරේ කියන එක තමයි මේ සූත්‍ර දේශනාව විස්තර කළ තියෙන්නේ. මේ හාමුදුරුවෝ මේ පරිබ්‍රාජකයන්ගේ ප්‍රකාශයට නිසිලසින් උත්තර දෙන්න දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා පින්ඳපාතේ කරලා ඉවර වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගිහිලා මේ පරිබ්‍රාජකයන් කියපු කතාව මතක් කළා. අන්න එතෙන් පටන් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පෙළගස්වන්නේ. අපි හාමුදුරනේ මෙතන මේ සූත්‍රයේදී සිහිපත් වෙන වචන දෙකක් මූලිකව කාම රූප වේදනා කියලා. අපි හඳුන්නේ අපි ඉස්සෙල්ලාම අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට ශ්‍රාවක පින්නතුන්ට අවධාරණය කරමු කියලා දෙමු. මොකද කාමය කියලා කියන්නේ කියන එක. පෙරවන් කරනයි ගෞරවණීය අපේ කල්යාණ මිත්‍ර බලන්නේ සම්බිත්ති සාන්ද්‍රයන් වහන්සේ නද අපේ පූජනීය ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට ඉතාම වටිනා කුන් පොහොය දවසක්. තරුණවන්ම පහළ වෙච්ච කුන් පොහොය දවස තමයි ඇසලපුර පසළොස්වක පොහොය දවස කියලා කියන්නේ. ඉතින් ඇසලපුර පසළොස්වක පොහොය දවසේ අතාගතයන් වහන්සේ මේ දුක පිළිබඳව දුක අවබෝධ කර ගැනීම පිළිබඳව දේශනා කළා. ඉතින් අද ඇසලපුර පසළොස්වක පොහොය දවසේ මේ මහා දුක් ගොඩ පිළිබඳව අපිට කතා කරන්න ලැබීම ලොකු භාග්‍යයක්. මොකද මේ දුක අවබෝධ කිරීම තුළින් තමයි අපිට සමුදය ප්‍රහාණය කරන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ මහා දුක්ඛස්කන්ධ සූත්‍රයේ මුලින්ම සඳහන් වන්නේ කාමය. එහෙමයි. කාමය කියලා කිව්වහම දීර්ඝ විස්තර කරන්න පුළුවන්. නමුත් අපේ සූත්‍රයට ගැලපෙන විදිහට අපි ගත්තොත් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට මේ කාමය කියලා කියන්නේ සංකල්පයක්. එහෙනම් සංකල්පයක් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ සුතුවිල්ල. එහෙනම් එහෙමනම් මෙන්න මේ අපි ලොකුවට මේක අල්ලගත්තට ඉතින් කල්පනා කරලා බලුවොත් මේක චෛතසිකයක් පමණයි. එහෙනම් හැබැයි මේක චෛතසිකයක් වුණාට සුතුවිල්ලක් වුණාට මේ අනවරාග්ග සංසාර ගමනට ප්‍රධානම බලවේග දෙකක් තියෙනවා. එකක් තමයි අවිද්‍යාව, අනිත් එක තමයි තණ්හාව. එහෙම. එහෙමනම් මේ තණ්හාව කියලා කියන්නේ ඇත්තට මේ කාමය තමයි. එහෙම. එහෙමනම් ස්වාමීන් වහන්සේ අපි මට හිතෙනවා අපේ ශේෂ්ඨක පින්නතුල්ලාට මේ වෙලාවේ හැටියට අපි මේ කාමය කියලා කියන්නේ කනත්ත කියලා හඳුන්වන ප්‍රමාණවත් කියලා. ඒ කාම කියන වචනේ වචනාර්ථය කැමැත්ත. එහෙමයි. එතකොට අපි හාමුදුරනේ දැන් කැමැත්ත කියනක ඕනෑම දෙයකට කැමැත්ත ඇති වෙන්න පුළුවන්. දැන් සරලව ගත්තොත් අපි ඇහෙන් දකින රූපවලට කැමති, කනෙන් අහන ශබ්දවලට කැමති, නහයෙන් නහයට දැනෙන ගඳ සුවඳවලට කැමති. ඒ වගේ කැමැත්තක් තියෙනවා. ඒ වගේම සමහරු බණ අහන්න කැමති, සමහරු බුදුන් වඳින්න කැමති, සිල් සමාදන් වෙන්න කැමති, පින් කරන්න කැමති. ඒතර ඒ කැමැත්ත කොහොමද අපි විග්‍රහ කරගන්නේ? ඇත්තටම හොඳ තැනක් මේ සමහර තරුණ දරුවෝ සමහර අම්මලාගෙන් තාත්තලාගෙන් ඔය ප්‍රශ්න අහනවා. ඔයගොල්ලෝ නිවන් දකින්නත් කියන කැමැත්ත තණ්හාවක් එහෙමයි කියනවා. එහෙමයි. ඇත්තටම ස්වාමීන් වහන්සේ කුසල් කරන්ද නිවන් අවබෝධ කරගන්න බණහන්ද ඒ කියන කැමැත්තට අපි තණ්හාව කියලා කියන්නේ නැහැ, ලෝභය කියන්නේ නැහැ. එහෙමයි. ඒකට අපි කියන්නේ ධර්ම ඡන්දේ. එහෙමයි. කුසල ඡන්දේ කුසල ඡන්දේ. එහෙමයි. ඒකටම ඡන්දේ කියන්නේ හැම දෙයකටම කැමැත්තක් තියෙන්න එපේ. ඒක නේ නිර්විපාදයක් වෙන්නේ. එහෙමයි. එහෙමනම් එතනදී මේ සූත්‍රයේ සඳහන් වන කැමැත්ත නැත්නම් තමයි දැන් අපි මේ එහෙන් දකින රූප අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට මේ සූත්‍ර දේශනාවේ මුලින්ම සඳහන් වන්නේ ආස්වාදයේනේ. එහෙමයි. ආස්වාදයේ ලකුවට අපි කතා කරන්න දෙයක්වත් නැහැ. නමුත් අපි ආස්වාදයක් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන විශේෂත්වය තමයි හා ආස්වාදේ හොඳ නැහැ. ඒක ගැළපෙන්නේ නැහැ. ඒක කතා කරන්න එපා. ඒක යට ගහන්න එහෙම එකක් නැහැ. එහෙම. තථාගතයන් වහන්සේ ආස්වාදයක් ඉතාම නිදිත් වෙනවා. එහෙමයි. ඊළඟට තමයි උන්වහන්සේ ආදීන වාදී දේවල් එහෙමයි. පෙන්වන්නේ. අපි හඳුරන්නේ දැන් ආශ්‍රාදය ආදීනව පැත්තට යන්න කලින් තවත් පොඩි විග්‍රහයක් කරගමු. දැන් අපි දන්නවා මේ ලෝකය ගත්තාම මේ ලෝකයේ මේ මේ කාම වස්තුන්ගෙන් පිරීලා තියෙනවා. පංචකාම සම්පත් එහෙම නැත්නම් පංචකාම වස්තු. එතකොට ඒ ඒවට ඇයි කාම වස්තු කාම සම්පත් කියලා කියන්නේ? ඇත්තටම දැන් කාමයේ පංචකාමය සංහන් දැන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහනේ පංචකාමය කියලා කියන්නේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම මේ ලෝකයේම තියෙන උත්තරයි. ඉතල කල්පනා කරලා බලපුවාම ලෝකය කියන්නේ ওই ගොඩවල් ටික තමයි. ওই ගොඩවල් ටික තමයි. එහෙනම් අපි සාමාන්‍යයෙන් ගත්තාම කෙනෙක් සැප විඳිනවා දුක් විඳිනවා කියන දෙකක් තියෙන සාමාන්‍ය ලෝකේ. එහෙමයි. අපි කියනවා අහවලා නම් සැප විඳිනවා අහවලා දුක් විඳිනවා කියලා. මොකද්ද මේ සැප විඳිනවා කියලා කියන්නේ? සැප විඳිනවා කියලා කියන අමුතු දෙයක් නෙවෙයි. මේ තමන් මේ ඇහැට කියන්නේ ආධ්‍යාත්මික ආයතනයට නැත්නම් ඇසට තමන් කැමතිම රූප ලැබෙනවා නම් ඕන්න සැප විඳිනවා. එහෙනම් කැමති කැමති රූප ලැබෙනවා නම් ඕකනේ සැපේ. එහෙනම් ඇහි සැප. එහෙනම් ඊළඟට ස්වාමීන් වහන්සේ කනට තමන් කැමතිම ශබ්ද ඇහෙනවා නම් තමන්ට ආදරෙන් කතා කරනවා නම් තමන් වර්ණනා කරනවා නම් තමයි හොඳයි කියනවා නම් ඕක තමයි තියෙන්නේ. සැපේ කනේ සැපේ කනෙන් විඳින සැපේ සැපේ එහෙනම් ඊළඟට ස්වාමීන් වහන්සේ මේ නාසය නාසයට තමන් කැමති මාග්‍රහණ සුවඳ ලැබෙනවා නම් ඔන්න සැපේ එහෙනම් දිවට තමන් කැමති රස ලැබෙනවා නම් ඕක තමයි සැපේ කයන්නේ දැන් දිවට සහ නහයට ගත්තොත් දැන් රස කියලා ගත්තාම අපේ සමාජ සමාජ සම්මතය තුල තියෙනවානේ අපේ හැමදේම රස කියලා. පැණි රස, අකුරු රස, සීනි රස ඒ විදිහට. එතකොට සමහර ඒකට කැමති නැහැ. එතකොට එතනදී ඒ රසය රසවත් භාවය පිළිබඳව නේ ප්‍රශ්නේ තමන්ගේ කැමැත්ත පිළිබඳව තමන්ගේ කැමැත්ත පිළිබඳව ප්‍රශ්නයක්. එහෙනම් සමහරු සමහර වෙලාවට දැන් කෙනෙක් කැමති දෙයක තව කෙනෙකුට අකමැති වෙන්න පුළුවන්. එහෙමයි. මෙතන කියන්නේ පුද්ගලයා කැමති දෙයක්. ඒ පුද්ගලයා යමකට කැමැත්තක්ද තියනද ඒ කැමැත්තෙන් සැපයක් විඳිනවා. ඒ කැමැත්ත දැන් සමහර වෙන්න පුළුවන් දැනුම් අහන්නත් කැමතියි ඉන්න පුළුවන්. එහෙම. ඒකෙන් කිසියම් වින්දනයක් ලබනවා. එහෙම වින්දනයක් ලබනා ඉන්න පුළුවන්. එහෙමයි. ඒකට සාමාන්‍යයෙන් මෙතන කියන්නේ තමන් කැමති දෙයක්. එහෙනම් දැන් අපි සාමාන්‍යයෙන් සම්මතයක් ගත්තාම ඕනම කෙනෙක් කැමති ත්‍රිරූප දකින්න. ඕනම කෙනෙක් කැමති මේ සද්ධාහන් ඕනම කෙනෙක් තමන් කැමති ආග්‍රහණ විඳින්න කැමති. එහෙම. තමන් කැමති රස දැන්. එතනින්ම තේරෙනවා තමන් කැමති රස. ඒක තමයි කාම කියන ඔය කාම කියන්නේ තේරෙනවා. ඊළඟට සම් තමන් කැමති පහත. ඒක බලන්න දැන් එතකොට කෙනෙක් සැප විඳිනවා කියලා කියන 아무තු දෙයක් නෙවෙයි. දැන් සාල මාලිගාවක කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම. ඒ මාලිගාවේ ඉන්න කෙනා බාහිරින් දකින්න කෙනා අතර විශාල මාලිගාවක අහවල් සුද්ධිලා ඉන්නේ. එයා ලොකු යාන වාහන පාවිච්චි කරන්නේ. දැසි දැස්ස සේවක සේවිකාව එයාට ඉන්නවා. හැම දෙයකින් එයාට කිසිම අඩුවක් නැහැ. එයා නම් හොඳට සැපඳිනවා කියලා හිතුවොත් ඒක වැරදි. එහෙමයි. අපිට බාහිරයට පේන එයා සමහර වෙලාවට මහා ගෙනිකොඩක ඉන්න පුළුවන් එතන. එහෙමයි. මහා බාහිරින් පේන විශාල මාලිගා, විශාල වාහන, ඒ වගේම දැසි දැස්සෝ මිල මුදල් ඔය හැම එකක් තිබුණත් එයා දුක් විඳින කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම. සමහර වෙලාවට කෙනෙක් පැල්පතක ඉන්නේ. ඒ පැල්පතේ ඉඳගෙන ඔය කියන සැප සියල්ලම ලබන්නත් පුළුවන්. පුළුවන්. බාහිරව කෙනෙක් දකින දේම නෙවෙයි සැපය. සැපේ අනිවාර්යයෙන්ම මට මතක් වෙනවා අපේ අහන්නේ මේ කුංචි කතාවක් මේ නිදිමත වේලාව නිසා මම හිතනවා ඒක කිව්වොත් හොඳයි කියලා. කෙනෙක් හිතේලු මේ ජීවිතය ගැන හොඳටම කලකිරිලා මොකද්ද මේ ජීවිතය කියලා සිය දිවිහානි කරගන්න ඒ මිනිස්සය ගියාලු. යනකොට මේ මිනිස්සයා දකින්නවලු අත් දෙකම නැති අත් දෙකම නැති ආබාධිත පුද්ගලෙක් අපේ හඳුරන්නේ මේ මේ බ්‍රේක් dance කරනවා නටනවා මෙයා. ඉතින් මේ මිනිස්සයා ගිහිල්ලා කිව්ලු මම මේ පුංචි ප්‍රශ්න කරන මගේ ඔළුව මේ ඉනේ අරගෙන වගේ හිත හඳටම කලකිරිලා මම මේ මැරෙන්න යනවා. ඔයාට මේ අත් දෙකක් නැතිවලා කොහොමද මේ සතුටෙන් මෙන්න ඉන්නේ කියලා කිව්වා. අහුව. අර බල බැලු බැලමට යා සතුටෙන් ඉන්න බව හිතලා මොකද නටන හින්දා. එතකොට ඇහුලයි ඔයා මේ මං සතුටින් ඉන්නවා කියලා කියන්නේ. නෑ ඔයා මේ සතුටට ඔය නටන්නේ කියලා. ඒතකොට මේ මෙන්න නටනවා නේ මේ මෝනේ මැස්සෙක් වහලා එළව ගන්න බැරුව දඟලනවා කියලා. අන්න ඒ වගේ අපි හඳුරන්නේ බාහිර සමාජයේ මිනිස්සු එක එක පුද්ගලයෝ දිහා බලලා එක එක නිර්ණායකයන්ට එනවා තීරණවලට එනවා ආහවලා සැප විඳිනවා කියලා. එතකොට ඒ සැපය අනුන්ත සාපේක්ෂ නෙවෙයි තමන්ට සාපේක්ෂව තමයි සැපේ සිහිදන්නේ විතරයි. එතකොට සමහර වෙලාවට අපි හඳුරන්නේ මේ කියන පංචකාම සම්පත්තල තියෙන මේ ලක්ෂණ හැම එකම එකද මොකද දැන් ධර්මයේ සඳහන් කරලා තියෙන දැන් රූපේ ශබ්දේ ආදී අරමුණු හඳුන්වන තැනදී වචන කීපයක් තියෙනවානේ අපි හඳුරන්න හොඳට පුරුදුයි ඉත්තා කාන්තා මනාපා පිය රූපා සාමූප සංහිතා රජනීය ආදී වශයෙන් සඳහන් කරන්නේ. ඒ හැම වචනයකින්ම කියන්නේ පහන් කරන්නේ කැමැත්ත ඇති කරන ස්වභාවයද? පැහැදිලිවම සාමනාක ඒ වචන සියල්ලම අපි ගත්තොත් ඒ හැම වචනයකින්ම කියන්නේ කැමැත්ත තමයි. එහෙමයි. මොකද ඉතින් අර තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට හැම කෙනෙකුටම තේරෙන ආකාරයට බොහෝම සරලව දැන් අපේ ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම ඔය කියපු පහසාත්මක කතා වුණත් ඒක හොඳට වදිනවා මේ මොකද දැන් එහෙම බලන කෙනාට තේන්නේ ආ බොහෝ විනෝදාස්වාදකින් ඉන්නවා නම් ඒ මනුස්සයා දැන් බලන්න ඇත්තට මූණේ වහපු මැස්ස අරපි කතාවටත් කියන නමුදු නැති ගුණා එහෙමයි මේ මේ සික්කලව ගන්න පැහැන මහත්යක් ගන්නවන්නේ එහෙමයි ඒ වගේ බාහිර ලෝකයේට පේන දෙයම නෙවෙයි ඇත්තටම කෙනෙක් සතාගතයන් වහන්සේගේ දේශනාව අනුව නම් බලනකොට අපි සම්මුතියක් එක්ක තමයි මේ දේශනාව කරන්නේ. සම්මුතිය හැටියට ගත්තොත් ඉතින් දුකයි සැපයි කියලා දෙකක් තියෙනවා. එහෙම. හැබැයි ඉතින් පරමාර්ථ වශයෙන් ගත්තොත් සතාගතයන් වහන්සේ වදාළේ දුක්ඛේ ලෝකේ පතිච්චිත. එහෙම. මේ ලෝකේම පිළිලා තියෙන දුකේ දුක මතයි. නමුත් සංඝාත අපි දැන් මේ සම්මුති ලෝකෙ ඉන්න කෙනෙකුට ඔබ කිව්වට එහෙම එකපාරට ඔළුවට යන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ඒ එහෙම එකසර ඒකතුලට යන්නේ නැති සම්මුති ලෝකේ සංඝාස්ස දැන් මේ අපි වෙනම ගත්තත් අපි සාමාන්‍යයෙන් මේ ලෝකයේම ගත්තත් සාමෙන් වහන්සේ දැන් පුංචි දරුවෙක් අපි කරන් බලමුකෝ පුංචි දරුවෙක් අපි ගත්තොත් ඒ දරුවට ඒ අම්මා තාත්තා ලෝභ කරන්නේ කියලා දෙන්නේ නැහැ එහෙම මේ අම්මා තාත්තා කියලා දෙනවා පුතේ ඔයා ඊර්ෂ්‍යා කළා වැරදි එක ඉඳලා ඔයා ඊර්ෂ්‍යා කරන්න ඕනේ. ඔයාගේ අම්මයි තාත්තයි ඊර්ෂ්‍යා කරන විදිහට කියලා ළමයට කියන්න ඕනේ නැහැ. එහෙමයි. ළමයා අනිවාර්යෙන් ධම ඊර්ෂ්‍යා කරන්නේ. එහෙමයි. ඒක ස්වාමිනාක අපි අනාදිම සංසාරේ. කෙලවරක් නැති සසර අපි පුදුම විදිහට මේ අකුසල පැත්ත පුරුදු කරලා තියෙනවා. දැන් බලන්න අපි කොයි ලෝකේ ඉපදුණා. මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, තිරිසං අපායේ, අනිත් අපායවල කොහේ ඉපදුණාද? අපි කෝණියක් ගත්තත් ඌත් දන්නවා පංචකාම සම්පත් වෙන්නේ ඌත් දන්නවා. එහෙනම් එතකොට අපි වැඩියෙන්ම මේ සසර පුරුදු කරලා තියෙන්නේ ඒ පැත්ත. එහෙනම් අපි සාමාන්‍ය පුංචි දරුවෙකුට දන් දෙන හැටි, ඒ වගේම ස්වාමීන් වහන්සේ නමකට වඳින හැටි, බණහන හැටි ඒවා ඇන ඇන කියලා දෙන්නද? නමුත් ලෝභ කරන්න කියලා දෙන්න ඕනේ නැහැ. එහෙනම් මොකද අපි අර ඒ අකුසල පැත්තට සාංශ ක්‍රියාපත් වෙනවා. එහෙනම්. හැබැයි කුසල පැත්ත එහෙමනේ බොහොම උත්සාහයකින් වීර්යයකින් වැඩ දියුණු කරගන්න. පුරුදු කරගන්න ඕන දෙයක් සාමාන්‍ය පංචකාම සම්පත්තිය කියන එක ඕනම කෙනෙක් ඒක අමුතුවෙන් පුරුදු කරන දෙයක් නෙවෙයි. හැබැයි ඒකට ප්‍රතිවිරුද්ධ භ්‍රමකාරී ජීවිතය කියලා කියන්නේ ඒක විශාල කැපකිරීමකින් කරන්න ඕන දෙයක්. අපි හඳ දැන් සාමාන්‍ය ධර්මයේ ඉගැන්වීමක් තියෙනවනේ. මේ ලෝකේ ප්‍රකාශ යන හැමෝම සැපට කැමති දුකට අකමැති සුඛකාමා දුක පටික්කුල එතකොට අපි හාමුදුරනේ කවුරු හරි කෙනෙකුට මේ සැප තියෙනවා නම් ඒ සැප විඳින එක ඒක නරකයිද දැන් උදාහරණයකට ගත්තොත් ඇහක් තියෙනවා බාහිර සමාජයේ ලස්සන රූපයක් තියෙනවා. ඉතින් මේ රූපේ බලන එක නරකද? ඒක කැත වැඩක්ද? හොඳ නැති එකක්ද? බාහිර සමාජයේ ශබ්දයක් ඇහෙනවා ඒක කනෙන් අහනවා. එතකොට මේ සුඛාස්වාදය දෙන අරමුණු වින්දනය කරන එක. එහෙම නැත්නම් ඒ අරමුණු පරිහරණය කරන එක නරකයිද? සම්මාසික පැහැදිලිවම කිව්වොත් ඒක ධර්මයේ තුල ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේක එහෙන් අපි අතන දෙන්න ඕන. දැන් මොකද තථාගතයන් වහන්සේ විසුණු වහන්සේලාට වදාලේ සුඛාන්ත කාමයිකං දුක්ඛාන්ත කල්වේ කිය. කියන්නේ කම් සැපයෙන් යම් කිසි සැපයක් ලැබෙනවා. එහෙනම් කම් සැපේ තුල යම් කිසි සැපයක් ලැබෙනවා. එහෙනම් විවේක සැපයෙන් යම් කිසි දුකක් ලැබෙනවා. විවේකීව භක්මකාරී වෙනකොට අපි හිතමු මහා විශාල දුකක් දැනෙනවා. තථාගතයන් වහන්සේ වදාරනවා අර කම් සැපයෙන් ලැබෙන සැපයට වඩා විවේක සැපයෙන් ලැබෙන දුක උතුම්. එහෙමයි. අපි හන්නේ මම ඇහුවේ ඒකම නෙවෙයි. මම ඇහුවේ දැන් කවුරු හරි ලස්සන රූපයක් තියෙනවා. දැන් බාහිර සමාජෙ මේ වටපිට බැලුවහම රූපයක් තියෙනවා. ඉතින් ඇහැට පේනවන රූපේ බලනවනේ. එසේ බැලූ පමණින් ඒක පවත් වෙනවද? එහෙම නැත්නම් කොහොමද මේ රූපේ හැම අපි හැසිරෙන්න ඕනේ? කියන්නේ ඔන්න ලස්සන රූපයක් තියෙනවා ස්වා ගන්න රූප බලන්න එපා කියලා එහෙම ඉන්න බෑනේ අපහන්නේ. නෑ අපේ හාමුදුරනේ දැන් එතනදී අපි ඒක බොහොම අභිධර්මයේ කල්පනා කරලා බැලුවොත් එහෙම. අපි මේ සංස්කාර ප්‍රාගතයන් මහත්ක ධර්මයේ තුල අපේ ධර්මයේ කියන්නේ පටිච්චසමුප්පාදය. එහෙම. හැම දෙයකම මේ ධර්මයේ තුල හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව කිසිම දෙයක් මේ ධර්මයේ තුල නැහැ හැම දෙයකම හේතුවක් තියෙන එකයි බුද්ධ ධර්මය කියන්නේ මොකක්ද කියලා හවුරු දෙන්නේ හොඳම පිළිතුර තමයි පටිච්චසමුප්පාදය. එහෙමනම් අපේ සාමනාහිත හැම ප්‍රශ්නෙකට තේරෙනවා දැන් කෙනෙක් ලක්ෂණ රූපයක් දකිනවා ඒ රූපේ දැකීම හොඳද නරකද කියන එක. එහෙමයි. ඒක තියෙක දුටුවා දුටු පමණයි. ඔව්. දිත්තේ දිත්ත මත. එහෙමයි. ඒකට සංඝහත් මෙහෙමයි. අපි ඒක කතා කළොත් අපි ඇත්තටම ලක්ෂණ රූපයක් දකින්න හේතුවක් නිසා. එහෙමයි. සංසාරේ අපි කරපු කුසලයක විපාකයක් වෙනවා අපි ලක්ෂණ රූපයක් දකින්න. එහෙමයි. හැබැයි ඒ රූපේ දැකීම නිසා අපි ප්‍රිය ධනක රූපයක් දැක්කොත් ඒ රූපේ දැකීම නිසා අපිට ඇති වෙන සම්ද ලෝභ සිතුවිල්ල. යෝනිසෝ මනසකාරයෙන් තොරව බැලුවොත් අනිවාර්යෙන් අපිට ඒ තුලින් ඇති වෙන්නේ අපි ඒක ප්‍රතිසංවිත පාකයක් හැටියට එන්නේ නැහැ. නමුත් ප්‍රවෘත්ති පාකයක් හැටියට ඒ බැලීමත් අපිට විපාක ඒකාන්තයෙන් දෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ලක්ෂණ රූපය එක බැලූ පමණින් නැති වෙනවද ලෝභසිත? එහෙම නැත්නම් ඒ බැලුවාට පස්සේ හිතේ ඇති කරගන්න සිටිවිලිත් එක්ක එන එකක්ද? බැලූ පමණින්ම ඇති වෙනව නෙවෙයි. නමුත් ඒ ඒහා සම්බන්ධව සිත පවත්වන්න පවත්වන්න ඒකකින් අකුසල ජවන් ඒ ප්‍රමාණය අනුව අපිට ප්‍රමාණ කරන්න බෑ. එතකොට දැන් මෙහෙම හිතුවොත් දැන් ප්‍රත්‍යඥානයේ ওই රූප දිහා බැලුවාම අපි දන්නේ නැහැ අකුසල් සිත් ඉපදෙන්න පුළුවන් කියලා. දැන් රහතන් වහන්සේ නමකට ලස්සන රූපයක් කරුණාම කොහොමද රහතන් වහන්සේ එතන හැසිරෙන්නේ? අන්න ඒ විදිහටද දැන් අපි හැසිරෙන්න ඕන එතකොට? ඒ විදිහටම නෙවෙයි සාමනා. අපි මේක පුහුණුවක්නේ. දැන් අර සෝතාපන්න වෙනකන් අපිට සුගතිගාමී දුගතිගාමීවට අවස්ථාව තියෙනවා සෝතාපන්න වීම දක්වා. එහෙමයි. එතකොට සාමනාංශ දැන් අපි ඉගෙන ගන්න ඕන කෙනෙක් උසස් ජන කෙනෙක් දුකතිගාමී නොවේ ඉන්නනම් ආදිස්ස පරයාය සූත්‍රය. ආදිස්ස පරයාය සූත්‍රය හැටියට අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඔන්න අපට යම් කිසි පිළිසරණක් තියෙනවා. එහෙනම් බලන්න තථාගතයන් වහන්සේ මහා කාරුණිකයිනේ. උන්වහන්සේ කවදාවත් දේශනා කරනවද? මේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව සිත පවත්ව පවත්ව ඉන්න වෙලා උනාට වඩා හොඳයි කියුවා සතාගතන් හොඳ රත්චිත්ත යකඩයකින් ඇහැට අනගන්න. එහෙම. එතකොට දැන් තමයි ඇහැට අනගන්න කියලා නෙවෙයි මේ කියන්නේ. ඒ තරම් ඒක ඒ ජීවිතයට පමණයි. එහෙම. නමුත් ඒ රූපේ බලබලා ඉන්න අවස්ථාවක හිත පවත්වමින් ලෝභයෙන් අනේක විද ක්ලේශ වලින් හිත පවත්ව පවත්ව ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් කෙලින්ම අපායයි. එහෙම. ඒකට අපායට වත්නට පස්සේ ආයෙ ගොඩ එනවා කියන එක අපිට පැහැදිලිව ඕන තරම් ධර්මයේ උපමා කියනවා. ගොඩ එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. කන කැස් බෑ වියසුදුරෙන් අහස බලන වගේ දුෂ්කරයි. අන්න හරි. සාමනහස. එතකොට අපිට එකෙන් පැහැදිලි වෙනවා. ඒ අනුව මේ ධර්මයේ තුල යනවා කියන එක ඉතින් ලේසි වැඩක් නෙවෙයි. ඒක අපි මේ ධර්ම ඉගෙන ගන්න ඕන අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන. මොකද උත්ද්දන කෙනෙක් හැටියට ස්වාමීන් වහන්සේ ලස්සන රූපයක් දැක්ක ගමන් ආසාවක් ඇති වෙනවා. එහෙමයි. ඒක පැහැදිලි වෙන්නේ ස්වභාවිකයි. මොකද එහෙම ආසාවක් බැඳීමක් ඇති වෙන්නේ නැත්නම් ඉතින් මුතල සුත්තමෙක් වෙන්න ඕනේ. නමුත් ඇති වෙනවා. හැබැයි ඇති නොවි ඉන්න බැරිද? මේ සම්මත අපි හිතමු එක පාරක් ගන්න. මේ මේ විග්‍රහය කරලා ඊළඟට එහෙම එන පොඩක් පැහැදිලි කරමු. අපි හිතමු එක පාර පුත්ත්ජනකමට රූපයක් දැක ගමන් හිත ගැස් වෙනවා. අපි එහෙම හිතමුකෝ. එහෙම. ඒ විලාවේ මෙයාට හොඳ මානසිකාරයක් තියෙනවා නේද? යෝනිසෝ මානසිකාරයක් තියෙනවා නේද? එයා ලස්සන රූපයක් දැක්කම අනිත් මොකක් අනිත් වෙලා යනවනේ කියලා යන්තම් අතෙන් දාගන්න හිතා හිතා ගන්න පුළුවන් වුණා නේද කුසලේ හරවන්න පුළුවන්. එහෙමයි. අපි හිතමු අපි අකමැති දෙයක් නැන්නේ. අකමැතිම රූපයක් දකිනවා. තරහ පුද්ගලෙක් නැත්නම් අකමැතිම පිළිකුල් සහගත දෙයක් අපිනු සතෙක් තුන වෙලා ඉන්නේ. දකිනවා. එහෙමයි. අපිත් කොහොම දකිනකොට ඒ දුගඳායේ හැම දෙයක් එක්කම අපි සී කියලා එක්ක අහක බලා ගන්නවා, කෙල ගහනවා. ඒ ඇත්තට මේ තන හොඳට හිත දිහා බැලුවොත් එතන පහළ වෙන්නේ දෝමනස්ස සහගත පටික සම්පූර්ණ සිත්. අපි ඒක දකින්න කැමති නැහැ. දකින්න කැමති නැහැ කියලා කියන්නේ පටික සිත්. නමුත් අපි ඒක දැක්ක ගමන් සාමාන්‍ය පුතග්ජන කෙනෙකුට එහෙම පිළිකුලක් ඇති වෙන්න පුළුවන්. එහෙම. හැබැයි පිළිකුලක් ඇති වෙනවත් එක්කම එයාට හිතා ගන්න පුළුවන් වුණොත් අනේ ඉතින් පිළිකුල් කළාට මේ වගේම කොටසක් මගේ ශරීරෙත් තියෙන්නේ මගේ ශරීරෙත් කුණුනාම ඔහොමනේ කියලා හිතන්න පුළුවන් නම් අන්න එයාට කුසල් සිතක් ඇති කරගන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා අපි ඒකයි මේ ධර්මයේ තුල ඉතර ධර්ම ඉගෙන ගන්න ඕන. ධර්ම ඉගෙන ගන්නවත් එක්කම අපි මානසිකාරය දිනු කරන්න ඕන. කියන්නේ සතිය දිනු කරන්න. එහෙමයි. ඒකයි සානුකර ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නම් බාහිර වශයෙන් සීසත් ධර්මයේ ලැබිලා අභ්‍යන්තරික වශයෙන් යෝනිසෝ මානසිකාරය දිනු වෙන්න ඕන කියලා කියන්නේ අන්න ඒකයි. ඒකෝ දැන් ධර්මයේ ඉතර ධර්මඥානය තියෙනවා. ධර්මඥානෙ තිබ්බට ඒක ගලප ගන්න බෑ අර යෝනිසෝමනසකාරය නැත්තම්. අපහන් දැන් මම මේක මට වැටහිච්ච විදිහට මෙහෙම කිව්වොත් හරියද? දැන් <clears throat> රහතන් වහන්සේ නමක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අරමුණු හමුවේ අපේ හැමෝට කියපු විදිහට ශනිකව හෝ ඇලෙන්න යන්නෙත් නෑ, ගැටෙන්න යන්නෙත් නෑ. ඒ සහ මුලින්ම එහෙම ඒ සංග්‍රහය සම්පූර්ණ නැති කරලා නැති කරලා තියෙන නිසා. ඒකට කිසිම ගැටෙන්නේ නැහැමයි. සාමාන්‍ය පුහුදුන් කෙනෙක්ට, ඒ කියන්නේ රහත් නොවෙච්ච කෙනෙක්ට එහෙම නෙවෙයි, දුටුසැනින් යම්කිසි ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙනවා. හැබැයි අපි හාමුදුරුවෝ කියපු විදිහට ධර්මඥානය පුරුදු කරලා තියෙනවා. ඒ මගින් යෝනිසෝ මනසිකාරය එතෙන්ට බොහොම ඉක්මනින් හඳුනා ගන්නවා. ඒ තුළ අර ශනිකව ඇලීමක් හෝ ගැටීමකට ගියාට ඊට පස්සේ ප්‍රපංච වශයෙන් අර අරමුණ මේ කෙලෙස් අරමුණු දක්වා වර්ධනය කරගෙන යන්නේ නැතුව ඉන්න පුළුවන්. පුළුවන්. අපි අපි හඳුන්නේ දැන් උතරදී අතර කුසල පැත්තක් අපි කතා කරොත් ශ්‍රාවකයාට ඒක ලොකු සාධාරණයක්. එහෙමයි. දැන් දැන් අපි බොහෝම ශ්‍රද්ධාවෙන් හොඳට සිත පහදවාගෙන අපි මල්වත්තියක් සතාගතයන් හදලා පූජා කරනවා කියලා හිතමු. එහෙමයි. ඒ වෙලාවේ අපේ සිතේ පවතින්නේ හොඳට සිත පිබිදිලා නෙළුම් මලක් වගේ තියෙනවා. අලෝභ අධේ සමෝහ කියන කුසල මූලයන්ගෙන් සිත පුරවාගෙන අපි ඒ පූජාව කරනවා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම අර රහතන් වහන්සේටත් මල්වත්තියක් පූජා කරනකොට ඒ සිතමයි පවතින්නේ. එහෙමයි. දැන් වෙනස තමයි රහතන් වහන්සේට ඒ සිත හැම වෙලේම පවතිනවා. එහෙමයි. නාටකීත්තේ ලෝභ දේශ මොහ නැහැනේ. එහෙමයි. නමුත් අපි ඒකයි තථාගතයන් වහන්සේ මේ ආන්ත පින්කම් ආන්ත පූජා තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප නොකළේ අපි කෙරේ අනුකම්පාව. එහෙමයි. ඒකද සදංග වශයෙන් මොහකට හරියි. සම්බුද්ධ පූජාව පවත්වන වෙලාවට හරි අපේ හිතේ රාග දේශ මොහ නැත්නම් මහා සැලසිල්ලක් නේ. එහෙනම් පදංග වශයෙන් ටික ටික කෙලෙස් යටපත් කරලා ඊට පස්සේ තමයි අපිට පුළුවන් කාලයකට මේ කෙලෙස් දෙන්නේ නැති වෙලා යටපත් කරන්න. සම්බන්ධව. එහෙනම්. එහෙම කරලා තමයි කාලයක් ගිහිල්ලා මේක සමුක්කේ දවසේ සාමුලින්ම නැති කරලා දාන්න පුළුවන්. ඒක එකපාරම මේ කෙලෙස් නැති කරන්න බෑ. ඉතින් එහෙමනම් අර අර තියෙන අර යකඩේ නැත්නම් අර රිදියේ තියෙන මල නැත්නම් මලකඩ ක්‍රමානුකූලව අර ගින්නට අල්ලලා ඉතින් තලලා ප්‍රමාණිකෝලෝ අඩුවා අයින් කරනවා වගේ අපිත් මේක තෝක තෝකන් කණේ කණේ අම්මා රෝගදසත් හේතු කියලා කියන්නේ එහෙම. ඉතින් බොහොම ප්‍රමාණිකෝලෝ තමයි කියලා නැති කරන්න ඕනේ. එහෙම. ඒ අනුව කල්පනා කළ බලනකොට ස්වාමීන් වහන්සේ පුතත්ජන අපට මේ ධර්මයේ ඉගෙන ගැනීම තුළින් මේ පංචේන්ද්‍රයන් හරහා සිද්ධ වෙන ඒ ඇලීම් ගැටීම් ස්වභාවයන් පාලනය කරගෙන ඒවා හැමදේම කුසල පැත්තට අපිට හරවන්න පුළුවන්. ඒකට හොඳ මනසකාරය යෝනිසෝ මනසකාරය තියෙන්න ඕන. එහෙම. අපි හන්නේ දැන් මේ සූත්‍ර දේශනාවටත් අදාළව ගත්තොත් දැන් අපි ගත්තොත් පංචකාම සම්පත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාම සම්පත් වල සාමාන්‍ය පුහුදුන් ස්වභාවය තමයි ඇලෙන එක නේද එතකොට ඒ ඇලෙන හෝ ගැටෙන්නත් පුළුවන් අකමැති අරමුණක් ආවොත් එතකොට අපේ හාමුදුරනේ දැන් මේ පංචකාම සම්පතල ඇලෙන්නේ ඇයි කියලා අහුවොත් කවුරු හරි කෙනෙක් එතෙන්දී එනවා ඒ තුළ තියෙන ආස්වාදය කියන එක. ඒතරන්නේ ආස්වාදය කියන වචනය අපි මේ සූත්‍රයේදී අවධාරණය වෙච්ච වචනයක්. ආස්වාදය කියන වචනේ අපි පොඩ්ඩක් විග්‍රහ කරගමු. හැම කාම වස්තුවකටම කොහොමද මේ ආස්වාදය ගැලපෙන්නේ කියන එක. ඔව් ඒ සාධාංශ දැන් අපතම තථාගත ධර්මයේ තියෙන නිර්මලත්වයේ නෛර්යානික භාවය වෙන මේකයි. අර මම මුලින් මතක් කරපු විදිහට උන්වහන්සේ මේක ආස්වාදේ සමහර දර්ශනවල හා ඕක ගැලපෙන්නේ ඕක හොඳ නැහැ. එහෙම වහන ගතියක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේකේ ආස්වාද පැත්තක් පෙන්නනවා. ඒ ආස්වාද පැත්ත පෙන්වහට පස්සේ තමයි කෙනෙකුට අනිත් පැත්ත තේරුම් ගන්න අවස්ථාව ලැබෙන්නේ. ලැබෙන්නේ. ඒක ආස්වාදය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මෙතන දැන් කාමයේ ආස්වාදය කියලා කියන්නේ මේ ඇහෙන් දැකිය යුතු. සතර මේ ලෝකයේම මේ ටිකම තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එහෙම. මේ ඇහෙන් දැකිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි රූපයක් තියෙනවා නම් අන්න ඒක කාමයේ ආස්වාදය. එහෙම. දැන් මේ ඇහෙන් දකින්න ඕන. ඉතින් කැමැත්ත ඇති කරවන්නට හේතු වෙන ස්වභාවය ස්වභාවය තමයි ආස්වාදනීය ස්වභාවය. ඊළඟට අපි කන ගත්තොත් මේ කනෙන් ඇතිවෙන කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි ශබ්දයක් වෙනවා නම් කාමේ ආස්වාදය. ඒ ශබ්ද නැවත නැවත අහන්නට කොළඹවන ස්වභාවය. කොළඹවන ස්වභාවය. ඒකට ප්‍රමුඛකදී එහෙම ආස්වාදයක් නැත්තක් නැවත නැවත ඒ අරමුණු පරිහරණය කරන්න සිතක් පහළ වෙන්නේ නැහැ. සිතක් පහළ වෙන්නේ නැහැ. දැන් සාමිත බලන්න දැන් මේ ආස්වාදයට ලොල්ුණා අපි කෙනෙක් සින්දුවකට ගන්න තියෙනවා. දැන් සාමාන්‍ය විනාඩි 3ක් 4ක තියෙන සින්දුව දැන් බලන්න මේ ගීතය මෙයා නිතරම මේක අහනවා. එහෙමයි. දැන් ඔය ගීතයක් සාමාන්‍ය බණක් නම් එහෙම අහන්නේ නැහැ නේ. එක බණක් ඇහුවට පස්සේ ආවක මම අහලා තියෙනවා. සත්පුරුෂය ගැන කිව්වා, තාපෝ සත්පුරුෂය ගැන ඕන තරම් අහලා තියෙනවා. එහෙමයි. එහෙමනේ. නමුත් දැන් අර බාන්දර කාමවස්තුවර තියෙන දැන් අර අර ගීතෙන්නේ විනාඩි 3ක විතර තියෙන ගීතයක්. ආ මම ඕකට හරි ආසයි කියලා. ඉතින් ඕකම ආයෙත් දාන්න කියලා රිවයින්ඩ් කරලා අහනවා. ඒක අහනවා. එහෙමයි. ඒතර මොකද මේ කාමයේ තියෙන ආස්වාදය. මේක ධර්මයට අතර ධර්ම ධම්මකාම වුණු ධර්මයට කැමති වුණු අර විදිහම තමයි ඒ එහෙමත් අහන පිරිස ඉන්නවා. දැන් උදාහරණ කරගත්තොත් YouTube හරහා බලන ධර්මදේශනා ශ්‍රවණය කරන අය මම දන්නවා අපි හන්නේ දැන් ඔය වෙළඳ දැන්වීම යනකොට ඒව ඔක්කොම ඉක්මනට පාස් කරලා අදාළ ධර්ම කාරණා විතරක් අහන්න පෙළඹිච්ච පිරිසක් ඉන්නවා අනිවාර්යෙන් පාස් මොකද දැන් ඒකට දැන් ඒක අපි සදහවත් පිළිතුරලක් කියන්න ඕන දැන් මේ බණ අහනකොට එකම බණ අපි උනත් දැන් අපි ධර්ම ශ්‍රවණය කරනවා අපි බණ කියන තැන ධර්ම ශ්‍රවණය කරනවා එහෙමයි ඒ බණක් අහනකොට ස්වාමීන් වහන්සේ අපිට හිතා ගන්න අපි කොච්චර අපේ මහලකු දැනුමක් තියෙනවා කියන අපි බණ කියනවා. ඉතින් බණ පොත් බලනවා. නමුත් සමහර අවස්ථාවල බණ අහනකොට එකම වන දෙපාර තුන් පාර අහනකොට සමහරවිට පුදුම විදිහට අපිට මග ඇරෙන්න දේවල් අහුවෙන අවස්ථා තියෙනවා. එහෙම එහෙම. ඒ නිසා අපි ඒකටත් විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔන්න එහෙමනම් ඊළඟට නැවත නැවත ශබ්ද ඇසීම ආස්වාදේ ආස්වාදේ. ඊළඟට කොහොමද මේ නාසයෙන් ආග්‍රහණය කිරීමත් එහෙමයි. දිවෙන් රස විඳීමත් එහෙමයි. දැන් කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන ඊළඟට ඉතින් මේ කෙලෙස් හට ගන්න රසවලනේ. ඒක කෙලවරක් නෑනේ රසේ. දැන් අපි හන්නේ දැන් කෑම කනකොට අපි දන්නවනේ සාමාන්‍ය ලංකාවේ සම්ප්‍රදායට අපි බත් වැඩියෙන් බෙදාගෙන එළවලු යම් ප්‍රමාණයක් අරගෙන අනාගෙන මිශ්‍ර කරගෙන කන්නේ. එතකොට හැම වතාවෙම හැම එළවලුවෙම අරගෙන අනන්නෙත් නෑනේ. එක සැරයක් එළවලු දෙකක් ගන්නවා ඊට පස්සේ එළවලු තුනක් ගන්නවා ඊට බත් වැඩියෙන් දාගන්න බත් අඩුවෙන් දාගන්න ඒ විදිහට මේ වර්ගීකරණයකට ලක් කර කර තමයි මේ බත් පිට අනන්නේ. ඒතර ඒ තුලත් ඒ ආස්වාදයක් මින් සොයා යාමක් නේද තියෙන්නේ. පැහැදිලිවම සංකල්පතරම දැන් දැන් බඳ ආහාර ටික ගැන ගත්තොත් අපි විවිධ විවිධ දේවල් වලට දැන් දැන් ආහාරයක් සකස් කරගන්නකොට දැන් මිනිස්සු බලන්න ඔය වෙනුවෙන් කරන කැපකිරීම ඒ වැඩසටහන් බලනවා. නැත්නම් කොහේ හරි කෙනෙක් කෑමක් තෝරවල් ලියා ගන්නවා. එහෙනම් ඊළඟට ඕක අර ඒක ආස්වාදී පැත්තට දෙන්නේ ආදීනෝයි පැත්තට නෑ අතරම දැන් මම කිව්වේ ආදීනෝ පැත්තට නෙමෙයි මම කියන්නේ ඒක ඒකත් පැත්ත එහෙම ඒක ආදීනෝ පැත්තට යනවා එහෙම නමුත් දැන් බලන්න ස්වාමීන් වහන්සේ දැන් ඔය ඒකට සකස් කරගෙන ඔය ආහාරය ගත්තාම සාමාන්‍යයෙන් ආහාරයක් අපි ගත්තාම ඔය පොඩි අවස්ථාවනේ එහෙම නමුත් ඒ අවස්ථාවට බාන්න මේ චූටි තන අල්ලන හැටි මේ අපි ඒ වෙනුවෙන් කරන පරිස්සම ඔක්කොම අතහැරලා අර චූටි කැපේනේ අපි අල්ලන්නේ. එහෙමයි. දිවට දැන් ආහාරයක් ගත්තාම දිවට ආහාරයක් ප්‍රදානක් තිබ්බත් අපේ ආස්වාදයක් අපිට දැනෙන්නේ නැහැ. එහෙමයි. ඊළඟට දැන් ඔය ඇහි ගෑවට ආස්වාදයක් දැනෙන්නේ නැහැ. එහෙමයි. ඊළඟට වෙන වෙන කොහොමවත් ඒ ආහාර තිබ්බට ආස්වාදයක් දැනෙන්නේ නැහැ. එහෙනම් දිවේව තියන්න. තියන්න ඕන. ඊළඟට දිවෙන් පහළට ගිය ගමන් ඒත් ඉතින් ආස්වාදයක් නැහැ මොකද බඩ කියන්නේ අද නම් ඊට පස්සේ ආදීනව තමයි ගොඩක් වෙලා තියෙන්නේ. ඔව් බඩ කියන්නේ නැහැ අද නම් හොඳ ෆ්‍රයිඩ් රයිස් එකක් ආවයි නැත්නම් හොඳ චොක්ලට් එකක් කෑවයි කියලා බඩ කවදාවත් කියන්නේ නැහැ. එහෙමයි. අර දැනෙන කූටි අවස්ථාවට අපි අහු වෙනවා. ඒක තමයි ආස්වාදය. ඊළඟට සාංශනේ කායකත් එහෙමයි කාට ලබන අපි කැමති පහස තමයි ආස්වාදය. ඉතින් මේක නැවත නැවත නැවත දෙමින් බොහෝ දෙනෙක් කැමති. ඉතින් මේක තමයි කාමේ ආස්වාදය කියන්නේ. එහෙමයි. අපි ප්‍රිය කරන රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස හෝ ස්පර්ශ හෝ අපට ලැබෙනවා නම් ඒ ලැබෙන දේ කාම වස්තු හැටියට හඳුනන ඒ කාම වස්තුන්ගේ යම් කිසි සුවයක් විඳිනවා නම් සැපයක් ලැබෙනවා නේද ඒක ඒ කාම වස්තුවේ තියෙන ආස්වාදයේ හැටියට ආස්වාදයේ හැටියට පැහැදිලි කරන කාන්ත දැන් අත්‍තරම අපි වෙනමට උනත් දැන් හිතෙන්නත් එක්කන මේ වෙලාවේ උනත් නෑ ඇති මේ ලෝකයේ මිනිස්සු මේ ආස්වාදයේ කියලා මහා ලොකුට අල්ලගත්තට ඇති දෙයක් නෑ අන්තිමට මේ ඇසට කනට නාසයට දිවට මෙන්න මේ කයට ලැබෙන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහ තමයි ආස්වාදේ. ඒක වඩා දෙයක් නැහැ. නමුත් ඕක සාමාන්‍ය ලෝකයාට උගන් හිතන්නේ නැත්නම් කිසිම තේරුමක් නැහැ. සමහරවිට වයසට ගිහිල්ලා ඒකට හිමක් නැහැ. එහෙම. ඒක මොකද මේ මොකද්ද මේ ආස්වාදේ කියලා හිතලවත් නැහැ. අපි හන්නේ දැන් මෙහෙම හිතුවොත් දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ කාම වස්තුන් හොඳට ප්‍රියවට මනාපවට තියෙන හින්දා තමයි මේ ආස්වාදයේ හින්දා තමයි මගේ හිතේ ඇලීම් ඇති වෙන්නේ. ඒ හින්දා මම මේ හැට පේන හැම එකක්ම ලස්සනට තියාගන්න කැමති නෑ. මට ඔය වැඩි ලස්සන ඕන නෑ. මේවා හොඳට ලස්සනට තිබ්බොත් පිරිසිදුව තිබ්බොත් තමයි මේකට ඇලෙන්නේ. ඒ වගේම මේක සුවඳට තිබ්බොත් තමයි මේකට ඇලෙන්නේ. එහෙනම් මට මේ සුවඳ වුණක් නෑ. ඔය ආදී වශයෙන් මේවා කෙනෙක් ප්‍රතික්ෂේප කරලා ඒක නැතුව ඉන්න වගේ උත්සාහ කරනවා. ඒක හරි ප්‍රතිපදාවක්ද? ඒක ස්වාමීන් වහන්සේ සම්පූර්ණ වැරදි ප්‍රතිපදාවක් නෙමෙයි. ගතාගතන් වහන්සේ උනත් දැන් එදා කොටිත මහරහතන් වහන්සේ, සරුවත් මහරහතන් වහන්සේගේ කර සාකච්ඡාවෙන් පැහැදිලි වෙනවානේ. ගතාගතන් වහන්සේත් එහෙමනම් කොච්චර ඇහැට ලස්සන රූප දකින්නවද? උන්වහන්සේ කනට කොච්චර ප්‍රිය ශබ්ද අහනවද? උන්වහන්සේට දිවක් තියෙනවා. අපිට වඩා ධර්මයේ සඳහන් වන්නේ රසනහර 700ක්. උන්වහන්සේට අපිට වඩා පුදුම විදිහට මේ රස දැනෙනවා. නමුත් උන්වහන්සේට බැඳීමක් නැහැ. එහෙම. උන්වහන්සේ චන්දරාගේ නැහැ. චන්දරාගේ නැති නිසා උන්වහන්සේ සෝමෝත්ත චිත්තෝ මහා සනසිල්ලේ වාසය කරනවා. එහෙම. ඒක කථාගතයන් වහන්සේගේ ධර්ම මාර්ගය අපට පෙන්ලා තියෙනවානේ ප්‍රතනවත් ධර්මයේ ආපිය රූපේ සාසල පිය රූප කොමහන්දි ගොත් වෙනට හරියන්නේ නැහැ. එහෙමයි. මේ අත් වශයෙන්ම අපිට ඒක හොඳටම පැහැදිලි වෙනවා. උන්වහන්සේ බෝසත් අවදී සුද්ධෝදන මහරජුරු මගේ පුතා ගිහි ගෙදරින් කෙරෙහි කලකිරෙන්නේ මේ ලෙඩු දැක්කම මහලු දැක්කම මලමිණියක් දැක්කම මේ වයසක මිනිස්සු දැක්කහම කියලා කල්පනා කරලා යොදුන් ගානක් ඈත් කරනවා ඒක. එහෙම. නමුත් උන්වහන්සේ අපි ඉතේ හරි දැකලා එක මොහොතින් උන්වහන්සේ කලකිරීම ඇති කරගන්නවා. එහෙම. ඒ ස්වාමීනාත් ඇත්ත වශයෙන්ම කවදාකවත් මේ තථාගත ධර්මය අනුව නම් අපිට ඒවා බැහැර කළා. අර නිකන්තනාත පුත්‍රගේ ධර්මයේ වගේ අපිට යථාර්ථයක් කරා යන්න බෑ. ඒ කියන්නේ අපට කැමැත්ත ආසාවල් ඇති වෙනවා කියලා ලෝකේ තියෙන සුන්දර වස්තුන්, ලස්සන දේවල් කැප කරලා හෝ ප්‍රතික්ෂේප කරලා දැමීම නෙවෙයි කල යුත්තේ. ඒවා හැමුවේ නොයලී නොගැටී ඉන්න පුළුවන් මානසිකත්වය. මානසිකත්වයක් සකස් කරගෙන ධර්ම ඒ ධර්මයේ කතා කතා බුද්ධයෙන් දේශිතා දේශනා කරපු තථාගතයන් වහන්සේ දේශනා කරපු වැඩ පිළිවෙලට අනුව. එහෙනම් මේ වචනේ අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මොකද අද නැත්නම් එක එක විදිහට මේවා මර්ධනය කරන්න, මැඩපවත්වන්න නොඑක් වෙනා පෙළඹෙන යුගයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙතක් තියෙනවා. උන්වහන්සේ වදාළේ කෙලෙස් නැති කරන්න විශේෂයෙන්ම කළ යුතු දේ තමයි භාවනා කිරීම, විශේෂයෙන් සිහිය දීම කිරීම. එහෙනම් මේ පංච ඉන්ද්‍රියත් එක්ක කතා කරනකොට මේ අස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේවා සම්බන්ධව කතා කරනකොට ස්වාමීන් වහන්සේ සිහියම තමයි අපි දිනු කරගන්න ඕන මේවා වැඩපවත්ව ගන්න. අපි හන් තව විදිහට මේක හිතුවොත් මේ පංචකාම සම්පatti යනම කතා කරන්නේ යම් තැනකට ගිහාම එතන ලස්සන රූප තියෙනවා. ඒ රූපවල ඇලෙන්න පුළුවන්. පුහුදුන් නොදැමුණු මනසක් තියෙන කෙනෙක්. එතකොට යම් තැනකට ගිහාම එතන ශබ්ද ඇහෙනවා. ඒ ශබ්දයේ ඇලීම් ගැටීම් ඇති වෙන්න පුළුවන්. යම් තැනකට ගිහාම එතන බොහොම සුවදාග්‍රාණ වෙනවා. එතන ඇලෙන්න පුළුවන්. දැන් අපි දන්නවා සබ්බාසෝ වගේ සූත්‍ර දේශනාවලදී සඳහන් වෙන අපි හඳුරන්නේ අතිබික්කවේ ආසවා පරිවර්ජනා පහතබ්බා කියලා කියන්නේ වෙනවා. සමහර කෙලෙස් තියෙනවා බැහැර වීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන්. එතකොට ඒ වාගේ පංචකාම අරමුණු හමුවේ කිසියම් විදියක බැහැර වීමක් වීම ඒ කෙලෙස් පාලනයේ උපකාරයක් නේද? එහෙම සත්‍යක වෙනවා සාමාන්‍යයෙන් දැන් ඇත්තටම ප්‍රවෘත්ති ජීවිතය කියලා කියන්නේ සම්පූර්ණම ඒ බැහැර වීමක් තමයි. දැන් සතාගතයන් වහන්සේ කියන්නේ දේශනා කළේ මේ කාම ලෝකේ නැත්නම් මේ ප්‍රතිපත්ති පුරම කෙනෙකුට වනාන්තරයට ගිහිල්ලා නිදාගත්තත් සැපයි කියලා විනේ පිටකේ සඳහන් වෙනවා. එහෙම නිදා ගන්නවට නෙවෙයි. එහෙම සාමාන්‍යයෙන් මේ කාම වස්තුන් තියෙන ලෝකයක ඉවලින් ඈත් වෙලා ඉත දිනු කරන්න පහසුයි. දැන් අපි මේ වැඩපිළිවෙල ආරම්භ කරනකොට අපි හිතමු කෙනෙක් රියදුරු වාහනයක් එලවන්න පුහුණු වෙනවා. ඒක නා සාමාන්‍යයෙන් පිටණිය කර ගිහිල්ලා මේක එලකන්න පුරුදු වුණොත් ටිකක් ඉක්මනින් වාහන එහාට මෙහාට ගෙඩ යන්න එයාට හැකියාව තියෙනවා. එහෙමයි. හැබැයි වාහන තදබද කියන අපි නගරයක ගිහිල්ලා යකපාර වාහනයක් අරන් මේ මේ පුහුණුව ලබන්නේ කිව්ව සමහරවිට වාහනවල හැප්පෙන්න පුළුවන් මිනිස්සුන්ගේ හැප්පෙන්න පුළුවන්. ඒ නිසා මූලික පුහුණුව ගන්න අවස්ථාවේ ඒ වගේම බැහැර වෙලා ඒ පුහුණුව ගන්න එක හොඳයි. ඒ නෙක්ඛම් මේ කියන එක දිනු වෙනවා ඒ තුළ. නෙක්ඛම් මේ දිනන. එතකොට අර ක්ලේශ ධර්මයන් වලට අපි මුණ දෙන්න පුහුණුවක් ලැබලා. එහෙම. ඒ නිසා ඒ පුහුණුව ලබන අවස්ථාව දැන් සතිය වුණත් එහෙමයි. සිහිය දිනු කරනකොට මුලින් හැම වැඩේම හිමීට කරන්නේ. එහෙමයි. හිමීට කරනකොට හිමීට කරගෙන ඉන්නේ. දැන් අපි ගානක් ගන්නවා නම් මම ගාන ගන්නවා කියලා දැනගෙන බොහොම සිහියෙන් ගන්න ඕනේ. ඒකත් මුල් කාලේ නිකන් රොබෝ කෙනෙක් වැඩ කරනවා වගේ වෙයි. එහෙම නෙවෙයි. සාමාන්‍ය ඒක තමයි මේ සිහිය දිනු කරන කරන ක්‍රම වේදක්. එහෙම. ඉරියාපත භාවනාවක් වර්ධු කරනකොට පත් මේ වගේ සම්පදාන භාවනාවක් වර්ධු කරනකොට මුල් මුල් කාලේ අනිවාර්යෙන් හිමීට කරන්න ඕනේ. එහෙනම් අපි සක්මන වුණත් එහෙමනේ. එහෙම. ඒ මුල් කාලේ හිමීට කරන පස්සේ ඒක පුරුදුනාට පස්සේ ඕන කෙනෙක් ඕන වේගයකින් සිහියෙන් වැඩේ කරන්න පුළුවන්. එහෙමයි. ඊළඟට අපි කරන සෑම කටයුත්තක්ම එහෙමයි සිහිය දිනුනාට පස්සේ අපිට ඒක කරන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විදිහට මේ සබ්බාතෝ සූත්‍රයේ සඳහන් වන විදිහට ඇත්තම තියෙන ක්ලේශ ධර්මයන්ගෙන් ඒ විෂ භාග අරමුණු වලින් ඈත් වෙලා මූලික පුහුණුව ලබන එක ඉතාම හොඳයි. බඳුදා. එහෙමයි. අපි හන්නේ දැන් ওই විදිහට කාමයන්ගේ ආශ්වාදය තුල සාමාන්‍ය පුහුදුන් කෙනා ඇලෙනවනේ. ඒ වගේම ඇලෙන තරමට ගැටෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒ තුල මේ රාග ද්වේෂාදී කෙලෙස් අවසා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කෙලෙස් අවිස්සෙන එක නවත්වා ගැනීම සඳහා ආස්වාදය පස්සේ පුහුණු කළ යුතු දෙයක් තියෙනවද ආස්වාදනීය විදියට අරමුණු දිහා බලන්නේ නැතුව ඒ අරමුණු දිහා බැලිය යුතු ආකාරය කුමක්ද? ඒකට ධර්මයේ සඳහන් කරනවා ආදීනව කියලා වචනයක්. එතකොට මේ ආදීනවය දකින්නේ කොහොමද කියන එක විග්‍රහ කරගත්තොත්. ඔව් අපේ සාමනාක දැන් ඇත්තටම මේ පුපත්ජන ලෝකයා මේ ආස්වාදයෙන් තමයි දකින්නේ. ආදීනව දකින්නේ නැහැ. හැබැයි හොඳට කල්පනා කරලා බැලුවොත් මේ ආස්වාදේ සමන අබෑටයක් නම් ආදීන වේකේ මහා මෙර පර්වතයක් තරම් විශාලයි. ඒක සාමාන්‍යයෙන් අපිට මේ ජීවිත ගත කරන ඕනම කෙනෙකුගේ ජීවිත තුලින්ම පෙන්වන්න පුළුවන්. අපි ගත්තොත් දැන් පුංචි සැපයක් විඳින්න දැන් බලන්න පුංචි කාලේ ඉඳලා ආදීනව පැත්තේ එක එක අංශයෙන් අපිට පෙන්වන්න පුළුවන්. එහෙමයි. අපි ගත්තොත් කෙනෙක් මේ පුංචි සැපයක් විඳින්න මොනතරම් පරිශ්‍රමයක් යොදනවද? තමන් ඉපදි නෙමෙයි ඉපදුනා. ඉපදුනා මහා තේරෙන වයසෙනකොට ඔන්න අම්මලා ඇලයි යනවා සද්දුපාසල. එහෙමයි. සමහර දරුවෝ හරි අකමැතිව ලබුරු පාසල් යන්න ඉතින් අඬනවා. අඬා අඬා හරි අදගෙන යනවා. එහෙම. ඒ අදගෙන යන්නේ මොකද? අර අනාගතේ ඉතින් සැප දෙන්නේ දරුවෝ. එහෙම. හැබැයි ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි ධර්මානුකූලව මම මේ කියන්නේ ඉගෙන ගන්න එපා කියන එක නෙවෙයි. නමුත් ධර්මානුකූලව බැලුවොත් ඒ ඇඳීමත් මේ කාමයන්ගේ ආදීනයක් තමයි. තමයි. ඊළඟට බලන්න ස්වාමීන් වහන්සේ දැන් දැන් ඉගෙන ගන්න අපි හඳුනන තැන පොඩ්ඩක් තවත් විග්‍රහ කරගමු හොඳ තැනක්. ඇඬීමත් කාමයන්ගේ ආදීනවයක් හැටියට අපි හඳුරු දැක්ක. ඒ කියන්නේ හරියට කියනවනම් තමන් කැමති දේ තමන් කැමති විදිහට නොවීම තුළ ඇති කරන ප්‍රතික්‍රියාවක් නඩනවා කියන්නේ. අනිවාර්යයෙන්. එතකොට දැන් සාමාන්‍ය ලෝකයේ පොඩි ළමයි විතරක් නෙවෙයි අඬන්නේ. අනිත් බොහෝ දෙනා අඬනවා. එතකොට ඒද ඒ ආදීනවයක ලක්ෂණයක්. දැන් බලන්න අපි අඬන අවස්ථා ගත්තොත් තමන් ප්‍රාර්ථනා කරන විදිහට තමන් කැමති වෙන විදිහට දෙයක් සිද්ධ නොවුනහම තමයි කෙනෙක් අඬන්නේ. එහෙමයි. ඉතින් ඇත්තටම මේක ආදීනයක් තමයි. එහෙමයි. ඒ කියන්නේ කැමැත්ත ආස්වාදය තමන් කැමති විදිහට නොලැබී යාමම ආදීනයක්. ආදීනයක් වත්පත් වෙනවා. එතකොට ඒකේ ප්‍රතිචාරයේ ප්‍රතික්‍රියාව තමයි හඬා වැටීම. හඬා වැටීම. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි ඔය දැන් පොඩි ළමයා අඬාගෙන යනවා. ඔව්. එහෙමයි. <laughs> ඒ ශාල්නාසේ වෙලාවට ඒක මතක් කරනවා. මොකද ඊළඟට දැන් මොකද ඇඬීමක් කාමයන්ගේ ආධිනයක්. ඊළඟට සාමාන්‍යයෙන් බලන්න අපි දැන් ඔය ක්‍රම ප්‍රශ්න පත්‍රයේ දිගින් දිගට කතා කරන එක තේරුම් ගන්න. නමුත් අපි ටිකක් කාටත් තේරෙන්න මේ කල්පනා කළා. දැන් පාසල් දරුවා. ඉතින් සමහර දරුවෝ මේ යුගයේ සමහර වෙලාවට උදේ 5ට 5 මාරට අම්මලා වලට යන වෙලාවට සමහර දරුවෝ පාසල් වලින් අඳින්න. එහෙමයි. පාසල් යන. සමහර වෙලාවට ඒ ළමයින්ට පන්ති පන්ති පන්ති පුදුම විදිහට හිතා ගන්නවත් බෑ. මේ හවස 6ට විතර දැන් සමහර දානේ වාදනගෙන යන එක මේ රෑ 8ට විතර නම්මලා කාර්ය බහුල ඒත් ඒ ළමයා පාසල් ඇඳ වැඳලා ඉන්නේ. එහෙමයි. ඒකෝට බලන්න තියෙන ඇත්තම කල්පනා කරලා බලනකොට ආදීනමක් නෙවෙයි මේ පොඩි සැපයක් නෙවෙයි. එහෙමයි. ඒක ජීවිතේක ලෝක සෑහෙන කාලයක් අවුරුදු 10ක් විතර වැඩේ දිගට යන ඉගෙන ගැනීම සඳහා දුක් විඳිනවා. දුක් විඳිනවා. එහෙනම් ඒකත් ඉතින් කාමයන්ති ආදීනවා. ඉගෙන ගන්න මොකටද ඇහුවොත් සැප විඳින්න. සැප විඳින්න කියනවා. ඒ සැප විඳින්න වැඩි හරියක් අවුරුදු ගාණක් කරලා තියෙන දුක්. ඒ ඒ කරන අන්න එකයි ආදීනෝපත් ඒකයි මම මුලින්ම කිව්වේ අර මහා මේරු පර්වතය වගේ දුක තියෙන්නේ නැහැ. අර සූටි සැපයක් වෙනුවෙන් මේ මෙතන මේක මම කියන්නේ ඉගෙන ගන්න එපා පැත්තට වෙලා නිදා ගන්න කියලා කියන මේ කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි අවබෝධයෙන් බැලුවොත් බලන්න අර පුංචි සැපේ වෙන්නේ. මොකද මේ ආත්ම ගානකට මේ ඉගෙනගත්ත දේම උපකාර වෙනවා නුත් කමන්නේ. එහෙමවත් නැහැනේ. මේ ජීවිතේ යම් කිසි දවසක නිමා වෙන අවස්ථාවක සියල්ල ඉවරයි. එහෙම. ඒකෙදිත් අපිට තියෙන බලන්න මේකේ තියෙන බාහනකත්වය අපිට පුංචි හැර සැලසිල්ලක් කියන හරි. ඔයා මේ නේද කාලේ ඉගෙන ගන්න. මෙන්න මේ කාලේ තරුණ කාලේ ගත කරන මේ කාලේ මධ්‍ය වයසට එනවා. මෙන්න මේ වෙනකොට වයසට යනවා. අවුරුදු 90 දී මැරෙනවා කියලා විස්තාවක් පැනවීමක් තියෙනවා නම් පොඩ්ඩක් හරි කපතේ අපි අත් එතනදී අපි මරණයටපත් වෙන්නේ අපි නිමාවටපත් වෙන්නේ එහෙම එහෙමත් නැහැනේ දැන් අද අධ්‍යාපනය ලැබලා මුළු ලෝකෙම ඉහළම ප්‍රතිඵල අපි හිතමු ලංකාවෙම හරි ලෝකෙම හරි ඉහළම ප්‍රතිඵල ලබාගත් ළමයා ඒක මරණයටපත් වෙන්න පුළුවන් එහෙම එතකොට මේ අපි මොන තරම් අවිනිශ්චිත ගමනක්ද මේ යන්නේ කියන එක හොඳට කල්පනා කරපුවම කෙනෙකුට නුවණින් කල්පනා කරනොත් තේරෙනවා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ දරුවා ඉතින් ඕන අධ්‍යාපන ඉතින් ඒවට කැප වෙනවා. ළඟට තියෙන විශ්වවිද්‍යාලයට ඉතින් එහෙම යනවා. ඉතින් ඊළඟට ඉතින් අපි හිතමුකෝ දැන් ඔක්කොම කලින් රැකියාවක් හොයාගත්තා කියලා. එහෙමයි. රැකියාවක් හොයාගත්තත් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. එහෙම. ඒක හොයා ගැනීමක් මහ දුක. ඒක හොයා ගැනීමක් එක එක්කෙනා පස්සේ යන්න ඕන. අද කාලේ තියෙනමනේ. එහෙමයි. ඉතින් ඔය එක් විදිහේ ඒ අයිතුම් පත්‍ර දාන්න ඕන දාන්න ඕන සම්මුඛ පරීක්ෂණ වලින් සමත් වෙන්න ඕන සමත් වෙන්න නොඑක් නොඑක් ප්‍රශ්න. ඒ රැකියාව හොයාගත්තාම අපි කෙනෙකුට සුස්මක් ගන්න පුළුවන් නම් මේ අම්මෝ ඇසියන්තම් දැන් මගේ වැඩටි කරයි මම දැන් ගොඩ ගියා කියලා කෙනෙකුට හිතන්න බෑනේ. එහෙම. රැකියාව උනත් සාමාන්‍යක මුල් කාලෙදී දිගටම කැපිලි කැපිලි ඒකත් වල ඒවත් තියෙනවනේ. එහෙම. ඒවත් කියලා තිබිලා දැන් බලන්න සාමාන්‍යම රැකියාවට යන වෙන මිනිස්සු ඇත්තටම මේ මෙහෙම කතා කරනකොට මේ පැවිදි ජීවිතයේ ප්‍රෞද්ධා ජීවිතයේ පොදුම කැටයක් ඇත්තට. එහෙම තමයි මටත් හිතුනේ මම බේරිච්ච බේරිල්ල කියලා තහනම්. ආ <laughs> ඉස්සරහට කියනකොට තවත් මට සතුට ඇති වෙයි කියලා මට හිතෙනවා. ආ පාරක් මහාන වෙන්නේ. ඒකවල සාමාන්‍යහත මේ දැන් අපි බලමු දැන් ඊළඟට දැන් අපි සාමාන්‍ය විදිහට ගත්තොත් දැන් කෙනෙක් රැකියාවට හැමෝටම යාන වාහන නැහැනේ. එහෙමයි. හැමෝටම යාන වාහන නැහැ. ඉතින් සමහර වෙලාවට බස්වල පෙරපි පෙරපි මිනිස්සු මේ පාන්දර වැඩට යනවා. ආපහු හවස් වෙනකොට බලන්න 6 7 පහේ ඉඳලාම බස්වල පිළිලා. එහෙමයි. පෙරපි පෙරපි ඔන්න ගෙවල් වලට එනවා. ඇවිල්ලා ඉතින් මොනවා හරි හදා ගන්නවා. ඉතින් කනවා, නිදා ගන්න, උදේ 4ට නැගිටිනවා. ආයෙ කෑම එකක් හදා ගන්න ආයෙ වැඩට යනවා. එහෙමයි. ඉතින් මේක ස්වාමීන් වහන්සේ දවසක්ද දෙකක්ද තුනක්ද. නිකන්ද අවුරුදු 20ක් 30ක් මේ ක්‍රම තක්‍රයට අරගෙන ඔක දුකක් නෙවෙයි. <laughs> මේ භෝග ඉපදවීමේ දුක. භෝග ඉපදවීම කියලා කියන්නේ ධනය උපදවන ක්‍රමයනේ. ඒතර භෝග ඉපදවීමේ දුක තමයි මේ විදිහටම විඳින්නේ. මේ කාමයන්ගේ අත්‍යම ආදීනවය. එහෙමයි. ඒක අර තේරෙන්නේ අර සුළු ආස්වාදයෙන්. සුළු ආස්වාදයෙන් තා තේරෙන්නේ. සමහර මිනිස්සු දැන් සමහරලාට තමන්ගේ රැකියාව ගැන කතා කරනවා. ඉතින් මට කිසි කරදරයක් නැහැ. දැන් මම අවුරුදු 20ක් විතර මෙතන වැඩ ඉතින් උදේ 8 විතර යනවා. ඉතින් මම ඉතින් 7 වෙනකොට ගෙදර එනවා. ඉතින් කිසිම කරදරයක් නැහැ කියලා බොහොම සන්තෝෂයෙන් ඇයි. ඒ කියන්නේ හිතන්නවත් තේරෙන්නේ නැහැ. එහෙම කෙනෙකුට අර කාමයේ ආස්වාද පැත්ත විතරක් වතුන්න වගේ දාගෙන ඉන්න නමුත් ආදීනවේ පැත්ත හිතන්න දැකලවත් නැහැ. එහෙමයි. ඒක ඉතින් ඒ පැත්ත ගත්තොත් තව ඔකේ ස්වාමීන් වහන්සේ විවිධාකාර පැති එහෙම මේ කාමයන්ද තියෙනවා. එහෙමයි. ඒකකොට දැන් බලන්න මේ කුංචි සත්‍යයක් වෙන්නේ ඔය භෝග සම්පාදනය කරගන්න නැත්නම් සතුටවත් ජීවිතයක් ගත කරන්න උපභෝග පරිභෝග ලබා ගන්න විඳින කරන පරිශ්‍රමය. එහෙමයි. ඊට පස්සේ අපි හඳුනන මේ සූත්‍රයේම සඳහන් වෙනවා දැන් මේ විදිහට මහා පරිශ්‍රමයක් දරලා වෙහෙසිල මහන්සිල රස්සා හම්බ රස්සාවක් හොයා කියන ඊට පස්සේ සල්ලි හම්බ කරලා දරු ඊට පස්සේ විවාහ වෙලා දරුමුණු ගුරුණුත් හදාගෙන ඒ අයටත් බෙදාගෙන සතුටින් ඉන්න ගමනේ අර අමාරුවෙන් හම්බ කරගත්ත භෝගයන් ආරක්ෂා කර ගැනීම සඳහා ඊළඟට වෙහෙසෙන්න වෙනව නේද අපි හන්නේ. පැහැදිලි වෙන සාමාන්‍යන්ත දැන් අත්‍තරම දැන් ඔය භෝග දැන් රැකගන්න ගිහිල්ලා මේ ජීවිතයේ වෙන ප්‍රශ්නම් ගත්තකින් තිබ්බත් ඊළඟ ජීවිතයේ එක විශාල හානියක් ඒ තුලින් සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි ඔය භෝග රැක ගන්න කියලා කිව්වහම දැන් බලන්න අපි සාමාන්‍යයෙන් අපි පොළොන්නරුව පැත්තේ ගොවියෝ එහෙමයි. ගොවිකම් ගොවිකම් කරනවා. ඒකවල අවකාශයෙන් පොළොව කොටනවා. ඊළඟට පොළොව කොටලා ඉතින් ඔන්න හතර වටේ නාගෙන. මොකද එන්නේ ළඟ සල්ලි නැහැ. ඉතින් නාය වෙලා අට පොහොර ටික අරගෙන මම දන්නවා හොඳටම ගොවිකම් කරන මිනිස්සුන්ගේ ජීවන රටාව. එහෙමයි. ඉතින් ඉතින් වටේටම ණය වෙලා ඔන්න ඉතින් භෝගේ පොළොවට දානවා. ඉතින් පැලවිගෙන එනවා. ඉතින් ඔන්න පැලවිගෙන එනකොට භෝගේ ටිකක් හොඳට හැදීගෙන එනකොට ඔන්න නියඟයක් අල්ලනවා. නෑඟටක් කලනට ඔක්කොම විනාශ වෙලා යනවා. ගොවියට කරන්න දෙයක් නෑ. දැන් අර රැක ගන්න බැරි වුණා. ගොවිය රස බොනවන කාමයන් ගියාදීන. එහෙමයි. ඒ විදිහටම නැත්තම් ගම් වතුරක් වෙන්න පුළුවන්. ඊළඟට වගාව හරි ගියත් සමහර වෙලාවට මිලක් නෑ. සමහර වෙලාවට ඒ වියදම් කරපු දුකවත් ඒ විලංග යන ගානවත් ලැබෙන්නේ නෑ ඒක විසිනීමේ. එහෙමයි. ඒකට මේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ කාමයන් ගියාදීන. හඬා වැටීම් සෝක වේදනා. අපි නම් තවත් අංශයකට මම අපේ හැමෝටම අවධානය යොමු කරන්න කැමති දැන් අර කීප විදියට අර පුරුදු ළමයා මෙහිසල මාසල අවුරුදු ගාණක් තිස්සේ ඉගෙනගෙන බොහොම අමාරුවෙන් රස්සාවක් හොයාගෙන සල්ලි හම්බ කළා ඊට පස්සේ පරස්සාවකුත් හොයාගෙන අන්තිමට ඊළඟට පොඩි ආසාවක් එනවා දරුවෙක් දෙන්නේ හදාගත්තා නම් හොඳයි නේ කියලා ඊට පස්සේ දරුවෝ හදාගත්තට පස්සේ ඒ දරුවන්ව ආරක්ෂා කරගැනීමේ රැක බලා ගැනීමේ බොහොම කාර්යභාරික යෙදෙන්න වෙනවා. ඊට පස්සේ ඒ දරුවන් ලොකු මහත් කරලේ වුණාට පස්සේ ඒ ළමයින් උතුගන්නලා ආයි ඒ කට්ටිය ප්‍රශ්නාවල් කරලේ වුණාට පස්සේ තවත් රාජකාරී රාජකාරී දේවල් කරන්න වෙනවා. එතකොට අපේ හාමුදුරනේ දැන් සමහර වයසක අම්මලා අම්මලා ඉන්නවා. මේ ඒ අය අන්තිමේදී අර සැඳෑ සමයේ විවේකයෙන් ධර්මානුකූලව ඉන්න කියලා හිතපු අයට ඒ බලාපොරොත්තු සියල්ල සොන් වෙලා තියෙනවා. ළඟදී ළඟදීමත් නෙවෙයි ටික කාලයකට කලින් වයසට ආච්චියම්ම කෙනෙක් මං ගාවට ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ මම මේ දවස්වල LLB කරනවා කියලා. LLB කියන්නේ මේ නීති උපාධියස්යෙන් මම හිතුව මේ වයසට ගිහලා මොන නීති උපාධියද කියලා. ඊට පස්සේ නෑ නෑ LLB කියන්නේ ළමයිගේ ළමයි බලා ගන්නවා. ඉතින් දැන් ඒකත් එක්තරා විදිහක මේ අභ්‍යාසික ගමනට පීඩාවක්ද නැත්නම් කොහොමද ඒක යුතුයකමක්ද කොහොමද මේක කලමනාකරණය කරගෙන මේ දුකින් බේරෙන්න අපි ගමන් කරන්නේ සම්මාස ඒක ඇත්තටම ජී ජීවිතවලට සම්බන්ධ වෙච්ච අයට අර දන්වල් පුරුක අවිසම්පති ගැළවිල්ලක් නැහැ අපි ඒක තීරුම් අරගෙන හැබැයි මේක ද්වේෂයෙන් බැහැර කරන්න හදන සමහර දෙමව්පියෝ හා හා මට බෑ ළමයි බලන්නවත් බෑ ඉතින් ඒ වගේ දැනෙනවා එහෙම කරන අවස්ථාවක් තියෙනවා. තමන්ගේ දුවට ළමෙක් හම්බෙන්නේ නෝ සමහර අම්මලා මේ භාවනා කරන්න නෑ. ඉතින් මේ පලාත යන්නේ එහෙම අවස්ථාවක් තියෙනවා. එහෙම. ඒවා මතවර සම්බන්ධ වෙන්න බෑ. ඉතින් එහෙම කරන එක වැරදි. ඒ වගකීම් පැහැර හැරීම. ඔව් වගකීම් පැහැර හැරීමක්. ඒ අවස්ථාවේදී ඒ යම් කිසි මට්ටමකට පිහිට වෙන්න ඕන. නමුත් ක්‍රමානුකූලව දැන් සමහර වයසක උදවිය ඔකට හරි කියන්නේ ඉතින් දැන් සමහරවල් දැන් මේ වයසක අම්මලාට තාත්තලාට හැදෙන අමුතුම දෙදේ තමන්ගේ දරුවන්ටත් වඩා ඉතින් මොනබුරු මිනිබිරියන්ට ඇලෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ වෙනුවෙන් මේ සමහර වෙලාවට ලෝකෙන් විශාල පීඩාවක් ඒ වයසක උදවියට වෙනවා. දැන් මුලින්ම කාලේ මිනිබිරියෝ මුනුබුරෝ ආස්තිත හරි හිතයි. ආස්තිත කීයට බොහොම හිතයි. එහෙම. පුංචි කාලේ ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න ඉතින් ආස්තිතියක් පොඩි අය වගේ නෙමෙයි. ඒ අය හරි කැමති ඉතින් වට කරගෙන සෙල්ලම් කර කර ඉන්න මොකද? අම්මා තාත්තට අවස්ථාවක් නැහැ. ඉතින් අන්තිමට මේ ළමයන් ටිකක් තේරෙනකොට මේ ළමයාකින් හැමදාම ආත්මික 100ට අර අවනත දෙන්නේ නැති වෙලා යනවා. එතකොට ඔන්න ආත්මික 100ට වේදනාවක් එනවා මේ ළමයි දැන් හරි අපි කරු. අපි කියන දේ අහන්නේ. ඉස්සර නම් මෙහෙම නැහැ. ඉතින් අර මොකද වයසට ගියාම යක් කුංචි නබරුවෙක් වගේ. එයා බලනවා අර පුංචි ළමයාගේ වෙනස. ඒ ළමයාත් බලනවා මේ වයසක කෙනෙකුට යට වෙලා ඒ ළමයා ඉන්නෙත් නැහැ. එහෙම. ඒ නිසා අපේ දෙමාපියෝ විශේෂයෙන් වැඩිමහල් අය වයස් වයෝවෘද්ධ අම්මලා තාත්තලා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තේ නැත්නම් අපේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට විශාල පැටලිලක් වෙනවා. මොකද ඒක Tamanගේ ඊළඟ ජීවිතයට නිර්ජීවම බලපානවම හිතනවා අද ගොඩාක් ආත්මල කියලා අත්හර ගන්න අමාරුම දේ තමයි මේ මොනබුරු මිනිදුවේ. ඒ වගේම අපි අහන්න දැන් මේ කතාවම ගත්තොත් දැන් මේ මුණුබුරු මිනිබිරියන්ට බැඳීම ආචිල සියල වශයෙන් සමහර දැන් මේ අලුත හැදෙන තරුණ පරම්පරාව කියන කතාව තමයි මේ ළමයි හදන්න ගියාම සංසාරයට වැටෙනවා තවත් කෙනෙකුට ඇයි මේ දුකක් අපි ලබා දෙන්නේ එහෙනම් අපේ බැඳට අපි නම් ළමයි හදන්නේ නැහැ එහෙනම් අන්නේ ඒ මානසිකත්වය එනවා ඒ ගැන ඔබ වහන්සේ මොනවා වගේ අදහසක් මේ අත්කරද ඒකට අපි කෙනෙක් හිතන්න පුළුවන් ආයෙත් හොඳයි මේක ධර්මානුකූල. නමුත් ඒක සාමාන්‍යංශ විවාහ ජීවිතේට එහෙමනම් එයා විවාහ නොවි ඉන්න ඕනේ. එහෙමයි. මොකද හොඳම දේ තමයි ධර්මයේ තුල යන්න ඕන නම් කෙලිම භ්‍රමචාරී ජීවිතයක් ගත කරගෙන හොඳින් ඉන්නවා. දැන් ඒකනදි කරන්නේ හරි ආත්මාර්ථකාමීත්වයක් එතන තියෙන්නේ. එහෙමයි. මේ කම්පත විඳින්න විවාහ ජීවිතේ නැත්නම් ඒ ජීවිතයට සම්බන්ධ වෙනවා. ඊළඟට අර කියන මුංචි බාධකයක්වත් පිළිගන්න කැමති නැහැ. පිළිගන්න කැමති නැහැ. ඒකනදී අවබෝධයෙන් කරනවා නම් ඉතින් මම නම් හිතන්නේ මගේ අදහස විවාහපත් නෙවෙයි. ඉතින් හොඳට භ්‍රමචාරීව ජීවිත ගත කළා. ආරලාට දුකක් බව තේරුණේ වැඩි කරගත්තට පස්සේ වෙන්නත් පුළුවන් අපි හිතන්නේ. මේක මා දුකක් විවාහ වුණාට පස්සේ තේරෙන්නේ නැති අනේ මේක මොන තරම් දුකක්ද කියලා. ඒ දුක දැන් හදන ළමයින්ටත් ආපහු ආයි මෙහෙම බන්දල දෙන්න ගියොත් මෙයාලත් දුකටපත් වෙනවනේ කියලා ආකල්පයෙන් එහෙම වෙන්නත් පුළුවන් නේද? ඔව් එහෙම එහෙම හිතනවා නම් හොඳයි. එහෙම එහෙම ආවොත් නම් හොඳයි. නමුත් මම හිතන්නේ එහෙමයි. බොහෝ දෙනෙක් ඔය ඒ අර අපේ ආත්මලා කියලා අම්මලා තාත්තලා ඉඳපු ඒ දුක් කරදර විඳින්න කැමති නැහැ. එහෙමයි. ඒ නිසා සාමදාහකකින් ඒ වගේ අනිතක කියන්නේ ජාතියක් විදිහට ජාතියක් ගොඩනැගීමට නම් අනිවාර්යෙන්ම මේ පරපුර પરම්පරාව බෝ කිරීම මේ ධර්මානුකූලව නෙවෙයි අපි බැලුවොත් සමාජ විද්‍යාත්මකව බැලුවොත් ඒක අත්‍යවශ්‍ය කාරණයක්. එහෙම නැත්නම් විවාහ වුණා නම් ළමයි හදන්න වෙනවා. ළමයි හැදෙන්නේ නැත්නම් ඒක වෙනම කර්මයක්. එහෙම නැත්නම් දරුවන්ව මේ සමාජයට දායාද කළ යුතුයි. ඒ වගේම තවත් හිත ලෝකයක ඉන්න කෙනෙකුට මනුෂ්‍ය ලෝකයේහි මිනිසෙක් විදිහට ඉපදෙන්නට ඉඩ සලස්වා දීමක් එක්තරා විදිහකට වෙනස් තමයි. පැහැදිලිවම සංඝාත ඉතින් අපි අර ශ්‍රාවණාට මත කරගත්ත අපි දැන් මේක අපි හිතුවොත් දැන් මේ රටේ මේ ලංකාවේ මේ සිංහල ජාතිය සිංහල ජාතිය ඔබට ආරක්ෂා වුණොත් තමයි මේ කථාගත ධර්මයක් ආරක්ෂා වෙන්නේ. එහෙමයි. ඒ නිසා අද තියෙන මේ වපසරයත් එක්ක බලපුවාම ඉතින් මේ ළමයි හැදීම විවාහ වුණා නම් කළ යුතු දෙයක්. එහෙම. ඒ වගේ ඉතින් ආදීනව බොහෝ තියෙනවා. එහෙමනම් මේක මුල් කාලෙම ධර්මයේ තේරුම් අරගෙන එක්ක මහාන වෙන්න ඕන. මහාන වෙන්න ඕන. නැත්නම් භ්‍රමචාර ජීවිතයක් ගත කරන්න ඕන. එහෙමයි. අපේ අහන්න දැන් ওই විදිහට ධනෙ උපයාගෙන ඊට පස්සේ ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙසෙනවා, මහන්සි වෙනවා, අල්මාරි වල දානවා වෙනත් බැංකු වල දානවා වෙනත් විදිහට CCTV කැමරා හයි කරගෙන ආරක්ෂක විධිවිධාන දාගෙන ඉන්නවා. ඔය අතරේ ඔය ගෙදරට හෝ ආයතනයේට පන්සලට එහෙම නැත්නම් යම් තැනකට හොරු පනිනවා. එතකොට ඒ හොරු පැන්නාම ඒ හොරුන් සමග රණ්ඩු සරුවල් වෙලා එතන සමහරට ඝාතන ඇති වෙන්න පුළුවන්, හිංසන ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒවත් එක්ක හිරේ විලංගුවේ වැටෙනවා. ඒ විදිහට මේ මේ කියන කාමයන්ගේ ආදීනව දිගට ගිහිල්ලා අපේ ආන්දරනේ අන්තිමේදී පංච දුෂ්චරිතයට නඹුරු වෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙගෙන යනවා නේද? පැහැදිලිවම සාමාන්‍ය දැන් අත්තටම දැන් ඔතන කාමයේ ආදීනව පැත්ත සාමාන්‍යව මතක් කරපු පැත්තත් එක්ක තව පැත්තකට ගියොත් අම්මා කෙනෙක් ගත්තාම අම්මා කෙනෙක් දරුවෙකුට තියෙන බැඳීම ආදරය ලෝකයේ තියෙන ලොකුම සෙනෙහසනේ අම්මා කෙනෙක්ගේ තියෙන ඉතින් මේ සෙනෙහසක් මේ කාමයේ නිසා මේ වෙනස් වෙන එකක් ආදීනයක්. එහෙනම් අපි ඒ කියන්නේ දැන් සමහර දවසක කම්ම කෙනෙක් සම්මලා සමහර වෙලාවට හිතවත් වුණාම පිළිදෙර විතර එයාලගේ ප්‍රශ්න බොහෝ දුරට සාමනහකට කියනවා. එහෙමයි. දවසක එක අම්මා කෙනෙක් මට කියනවා ස්වාමීන් වහන්සේ මගේ දෙවෙනි පුතා මම මරුණා කියලා තමයි හිතන්නේ. පුතත් මම අදරනවා. එහෙම. දෙවෙනා. මං වේ මොකද කියලා. ඉතින් ඒකවල මේ දැන් අම්මා කාරණේ කියන්නේ. එහෙම. ඉතින් කතාව හොඳට අහගෙන ඉන්නකොට ඉතින් ඇත්තටම මොකක්ද මේ ඊඩමක්. එහෙම. නැත්තම් මුදල්. එහෙම. නැත්තම් ගෙයක්. එහෙම. එතකොට බලන්න අර ඇට මිදුළු දක්වාම කැවි කිය මහු සෙනෙහස පවා නැති කරන්න පුළුවන් මේ කාමයේ. එහෙම. මේකත් මහා දිනයක්. අද අපි ගත්ත සම්මුහ දැන් බලන්න ලෝකේ රටවල් රටවල් අතර යුද්ධ පවතිනවා. එහෙම. මේ සමහරු කියන්නේ අපි මේ යුද්ධ කරන්නේ මේ සාමය වෙනුවෙන් කියලා නේගොල්ලෝ කියන්නේ. නමුත් සාමය නෙවෙයි. ඇත්තටම යුද්ධ කරන්නේ කාමය වෙනුවෙන්. ඒ අනුව බලනකොට මේ කාමය වෙනුවෙන් සාමිනහන්ත ඒකේ ආදීනව පැත්ත ගත්තොත් හැම අන්තකින්ම ගත්තොත් ධානයම කරන්න බැරි තරම් විශාල ආදීනෝ ප්‍රමාණයක් තියෙන හැබැයි හිතන්නේ නැති කෙනෙකුට ඒ ආදීනෝ පැහැදිලි වෙන්නේ නැහැ. එහෙම. කියන්නේ හොඳට ධර්ම ශ්‍රවණය කළා අර හොඳ නුවණින් කල්පනා කරන්න බැරි කෙනෙකුට කවදාවත් ඒකේ ආදීනාවක් වෙන්නේ අර පුංචි සැපේ තමයි ඔළුවේ තියෙන්නේ. එහෙනම් අපේ හාමුදුරුවෝ මේ කාමයන්ගේ ආදීනවයන් පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ හොඳ ලස්සන විග්‍රහයක් දෙනවා. සාමාන්‍යයෙන් මේ මට අපේ හාමුදුරුවොත් එක්ක ධර්ම සාකච්ඡා කරලා හොඳට හුරු නිසා මම දන්නවා හාමුදුරුවෝ ගොඩක් වෙලාවට මේ කතා අනුසාරයෙන් තමයි මේ යම් යම් ධර්ම කාරණා කියන්නේ. ඉතින් අද මේ කතාවක් එන්න ටිකක් වෙලාව ගියා. පැයක් විතර ගිහිල්ලා තමයි මේ කුංචි කතාව උත් අපි හාමුදුරුවද සිහිපත් කළේ. ඒදී අපි බලාපොරොත්තු වෙනවා මේ වගේම සරල මට්ටමින් ප්‍රායෝගික ජීවිතයට මේ කාරණා ගලපගන්නේ කොහොමද කියන එක විග්‍රහ කරගන්න. අපේ හාමුදුරුවෝ දැන් කාමයන්ගේ ආස්වාදයට අපි කතා කළා, ආදීනවයක් කතා කළා. ඉතින් මේ ආස්වාදය විඳලා ආදීනවයට ලක් වෙලා ජීවත් වීමද අප කල යුත්තේ බෞද්ධයන්ට තියෙන පිළිසරණ මොකක්ද මේ කාමයන් හැමෝම බෞද්ධයෝ ඔබ අපි කල යුත්තේ කුමක්ද කියන එක මතක් කරගන්න. ඒතරම් සාමහස දැන් සූත්‍ර දේශනාවෙම සඳහන් වෙන විදිහට අපි තථාගතයන් වහන්සේ පැහැදිලිවම අපි ඕනම කෙනෙකුට විනිවිද දකින්න මේ කාමයේ ආස්වාද පැත්ත පෙන්වුවා. ඊළඟට ආදීනෝ පැත්ත ඉතාම ලස්සනට විවිධ පැති වලින් තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දෙන්නලා තියෙනවා. එහෙම. නුවණ කියන කෙනෙකුට මේ ආදීනෝ පැත්ත කල්පනා කරලා මේකෙන් ගැලවෙන මාර්ගය තථාගතයන් වහන්සේ වදාලා තමයි නිස්සාරණය. නිස්සාරණය. විපස්සනාර්ථය මොකද්ද අපෙන් නිස්සාරණය කියන්නේ? නිස්සාරණය කියන්නේ සම්හර නිදහස් වීම. අතහැරීම. අතහැරීම. එහෙමයි. එතකොට දැන් බලපහම මේ නිදහස් වීමට තියෙන එකම දේ තමයි ස්වාමීන් වහන්සේ මේ කාමයට කියන කැමැත්ත අතහැරියන ප්‍රශ්න ඉවරයි. එහෙම. හැබැයි මේක වචනේ නිකන් අපේ එළියට බම්මට අතහරින්න තමයි ටිකක් එහෙම අමාරු. ඒ කියන්නේ මෙහෙම වුණොත් දැන් කාමයන්ගේ දැන් ආස්වාදය තියෙන බව දැනගත්ත. ඒ නිසා කැමැත්ත ඇති වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ආදීනවය. ඒ ආදීනවය දකින්න කෙනාට නිස්සරණේ පහසු වෙන්නේ. පැහැදිලිවම සංහත ඕනම දෙයක ඒකට අර අවබෝධයෙන් කලකිනවා කියලා කියන්නේ ඔකට. එහෙමයි. ඒක ඇත්තටම මේ කාමේ තියෙන ආදීනව පැත්ත හොඳට එකින් එක ටෙක්නිකට හොඳට මෙනෙහි කරන කෙනෙකුට කිසිසේත් හොඳට හැබැයිකට සාමනා කරන නීවරණ යටපත් වෙන්න ඕන. එහෙමයි. නීවරණ යටපත් වෙලා යම්කිසි සමාහිත භාවයක් ඒකාග්‍රතාවයක් යන කෙනෙකුට තමයි සරණ සාගන යන්න පුළුවන්. ඒ කියන්නේ පංච නීවරණ ධර්ම යටපත් වෙන තරමට තමයි චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්නේ. ඒකෙන් සිතින් තමයි මේක දකින්න පුළුවන්කම. අනිවාර්යෙන්. එහෙමයි. ඒ කෙනාට තමයි නිස්සරණ තනසිල්ල කරා යන්න පුළුවන්. ඒ ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ මත ධාර්මස්ථාංග මාර්ගයටත් හැම සෑම ධර්මයක්ම දැන් අපි ගත්තහම ඒක නිස්සරණේ කරා යන ගමනට තමයි සාන්නසිත කාර්ය වෙන්නේ. අපි හන් නිස්සරණයට මොකද්ද අපි කරන්නේ? ඒ කියන්නේ නිදහස් වෙන අතහරින්න අපි මොකද කරන්න ඕන දැන්? දැන් මගේ හිතේ තියෙන මේ කාම සංකල්පනා දුරු වේවා කියන ප්‍රාර්ථනා කරගෙන හිත හරියන්නේ නැහැ අපහන්නේ. නෑ ඒකට කලෙස් ස්වාමීන් වහන්සේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලට අපි ගියොත් මුලින් මේ ධර්මයේ තුලට යන්න අපි හොඳ සීලයක පිළිපදන්න ඕන. එහෙමයි. සීලයක පිළිපදලා ඊළඟට ක්‍රමානුකූලව සීලය මත පිළිපදලා අර මම මුලින් කියපු නීවරණ ධර්ම යටපත් කරගෙන සමාධිය ඇති කරගෙන සමාහිත භාවයක් ඇති කරගෙන ඉතින් ඊළඟට සාමනහත මේ ශ්‍රී සද්ධර්මයේ තථාගතයන් වහන්සේ වදාළ මේ ධර්මයේ බෞද්ධක භාවය හොඳට ඇති කරගන්න. බෞද්ධක භාවය ඇති කරගෙන මේ කෙලෙස් තවන වීර්ය හොඳට ඇති කරගෙන ප්‍රමාණිකූලව පියවරෙන් පියවර අපි මේ අවසාන වශයෙන් මම මෙහෙම කිව්වොත් හරියද අපි අහන්නේ? සීලයක පිහිටලා සමාධිය උපදවාගෙන වීරය ප්‍රඥා උපදවාගෙන අන්තිම විපස්සනා නුවණින් අරමුණු දිහා බලන්න පුරුදු වීම කියලා. හැබැයි සාමනහක මේ ලෝකේ යම් තාක් බුදුරජාණන් වහන්සේලා සීනාස්මයන් වහන්සේලා මාර්ගඵලලාභින් විහිුණා නම් ඒ සෑම මාර්ගඵලලාභයකම විහිුණේ විපස්සනා වැඩිම තුළින්මයි. විපස්සනා වැඩක් නැතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ දකින්න නැතුව කෙනෙක් නිවන් දැකලම නැහැ. ණය දකින්න ඒක හේතුවකුත් නැහැ. දකින්නේ නැහැ. එහෙමනම් ස්වාමීන් වහන්සේ කියපු හරියටම හරි මේ සසරින් එතර වෙන්න නම් අනිවාර්යයෙන්ම විපස්සනා වැඩෙන්න ඕනේ. එහෙමයි. දැන් අපි හඳුරන්නේ විපස්සනා කියන වචනයක් මෙතනට ඉස්මතු වුණ නිසා අපි ප්‍රේක්ෂක පින්නතුන්ගේ දැන ගැනීම සඳහා සරල මතක් මොකද විපස්සනා කියන්නේ? ඒක ඇත්තටම විපස්සනාව කියලා කියන්නේ දැන් අපි සමත විපස්සනා කියලා භාවනා දෙකක් තියෙනවා. එහෙමයි. සමතෙන් කරන්නේ සමාධිය දිනු කිරීම. අර නිවර්ණ ධර්මයටපත් කළා. එහෙම. ඒකාග්‍රතාවය ඇති කරගන්නවා. හිතේ සංගමයක්. එහෙම. සංසදීමක් ඇති කරගෙන ඉන්න කෙනාට යථාර්ථය දකින්න ලේසි. ලේසි. බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මයේ ඉස්සරහට යනකොට පැහැදිලිවම සමත භාවනා සමත කර්මස්ථාන 40ක් උන්වහන්සේ දේශනා කළේ ඒකයි. ඒකට ඒ ක්ලේශ ධර්මයන් යටපත් කරන නිස්කම්බන වාසේ. එහෙනම් ඒ සමාධිය තමයි සමතේ කියලා කියන්නේ. ඒ විපස්සනාවේදී එහෙම ලොකු දෙයක් නෙවෙයි. අත්තම තියෙන්නේ ලොකු දෙයක්. ලොකුම දෙයක් තමයි නමුත් එකම දෙයයි අපිට කරන්න තියෙන සියලු සංස්කාර ධර්ම. මේ කියන අපේ ශරීර කෝඩුව හරිය ඕනම දෙයක් අවිඥානික සවිඥානික හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම තමයි ත්‍රිලක්ෂණයෙන් බලනවා. ත්‍රිලක්ෂණයෙන් දැකීම තමයි විශේෂයෙන් දැකීම. විපස්සනා කියන වචනාර්ථය විශේෂයෙන් දැකේ. විශේෂයෙන් දැකේ. විශේෂයෙන් දකිනකොට අර ලක්ෂණ තුන දකින්න අන්න හරි. දැන් අපි සාමාන්‍ය ලෝකේ නිකන් දකිනකොට අපි මේක තේන්නේ නිත්‍ය සුඛ ආත්මව තමයි. එහෙම. විශේෂයෙන් දකිනකොට අපිට පේනවා අනේ මේක ඇති දෙයක් නෑ. මේකේ තියෙන අනිත්‍යලා යන දෙයක්. ඊළඟට මේකේ යමක් අනිත්‍ය නම් ඒකේ කාන්තේ සම්නස දුකයි. එහෙමයි. සම ඊළඟට මේක මම වගේ මම වගේ නැත්තම් අතවශ්‍ය අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට අවශ්‍ය දේ පාලනය කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. වස්තුවේ පවත්න්න බෑ. ඒ නිසා අනාත්මයි. මේ ලෝකේ ඕක තමයි තියෙන එකම ධර්මතාවය. ඒ දැක්කහම අර ආස්වාදයෙන් බැඳෙන ගතිය අඩු වෙනවා. සම්පූර්ණයෙන්ම අඩු වෙනවා කියන සානක සහ මුලින්ම නැති කරලා දාන්න පුළුවන්. එහෙමයි. මේ විපස්සනාවෙන් දැකීම තුළ ඒක අර අද කාලේ කෙනෙකුට මට ආසාවක් ඇති වෙනවා. ඔන්න මං අතහැරියා. එහෙමනේ අද කාලේ මාර්ගඵලලාදී. එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට ප්‍රධාන හේතුව තමයි අනවරාග්ග සංසාරයේ පොඩි ගගහාපු ගමනක් අපි තියෙන්නේ. එහෙම නිසා එක පාරම මේක එහා පැත්තට තල්ලු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පැහැදිලි වැඩපිළිවෙලක් දේශනා කළා කියලා. අපි මේ වැඩපිළිවෙල යන්න ඕනේ. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ අපට දැන් මේ අපේ සීලය ගත්තොත් අපි මේ සිත් සාපද ආරක්ෂා කරගන්න මේ මෙහෙම දීර්ඝ ගමනක් අපිට යන්න අවශ්‍ය නැහැ. එහෙමයි. ඒ තථාගතයන් වහන්සේ දන්නවා මේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර පියවරෙන් පිට ඉස්සරහට ගියොත් තමයි කවදා හරි සහ මුලින්ම අපිට මේ යථාර්ථය දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් දැන් මේ මහා දුක්ඛඛන්ද සූත්‍ර දේශනාව ආශ්‍රිතව අපි හන්නේ රූපය සම්බන්ධයෙන් ඒ වගේම කාමය සම්බන්ධයෙන් වේදනාව සම්බන්ධයෙන් ආස්වාද ආදීනව තිසරණ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා. අපි තාම මේ කාමය පිළිබඳව විතරයි අද සාකච්ඡා කළේ. ඉතින් ඉතිරි වැඩපිළිවෙලත් මේ විදිහට තමයි යෙදෙන්නේ. අපේ හාමුදුරනේ දැන් මූලිකව අපි කතා වුණා වචන තුනක් ආස්වාදයයි ආදීනවයයි නිස්සරණයයි කියලා. ඒතර කාමයන් කියන වචනේ හඳුන්වන තැනදී මූලිකව මතක් කළා ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත උපදවන රූප වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, ගන්ධ වෙන්න පුළුවන්, රස වෙන්න පුළුවන්, ස්පර්ශ වෙන්න පුළුවන්. අන්න ඒවයි අර කැමැත්ත ඇති කරන ස්වභාවය තමයි ආස්වාදනීය ස්වභාවය තමයි ආස්වාදය කියලා කියන්නේ කාම වස්තුවල. එතකොට ඒ වායේ තියෙන ඒවා ලබා ගැනීමට කරන ප්‍රයත්නය තුළ ඇතිවෙන වේදනාවල් ඒ වගේම ඒවා රැක ගැනීමට දරන ප්‍රයත්නය තුළ විඳින වෙන දුක් තමයි ආදීනව කියලා කියනවා. එතකොට දැන් මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න නම් අර කැමැත්ත ඇති වෙන එක නවත්ත ගන්න ඕනේ. ඒ කැමැත්ත ඇති වෙන එක නවත්ත ගන්න නම් මොකද කරන්න ඕන? කැමැත්ත ඇති වෙන අරමුණු දිහා විපස්සනා නුවණින් බලන්න ඕන. ඒ කියන්නේ ත්‍රිලක්ෂණයෙන් දකින්න ඕන. ඒක අපි හන ත්‍රිලක්ෂණයෙන් දකිනකොට මොකද්ද වෙන්නේ? ඊට පස්සේ දැන් ඕන අනිත්‍ය දැක්කා, දුක දැක්කා, අනාත්ම භාවය දැක්කා. එතකොට මොකද වෙන්නේ? ඇත්තටම සම්හංශ විපස්සනාවෙන් දකිනකොට අර තියෙන ඒ මම කියන හැඟීම සක්කාය දිට්ඨිය සහ මුලින්ම නැති වෙලා යනවා. එහෙමයි. ඒකට අර දැන් නව මහ විදර්ශනා ඥාන අපි ගත්තාම සංවේ ඥාන, බය ඥාන, බෞද්ධපත්තාන ආදීනවාදී වශයෙන් සඳහන් වෙනවා. මේවා දකින්න දකින් මේ ජීවන මට්ටමට යන්න යන්න මේවාට තියෙන අර ඇලීම් ස්වභාවික යථාර්ථයේ මේ ඒකෙහි කලකිරලා ඉන්න ඉන්න කෙනාට සාමාන්‍යයෙන් අපි දැඳෙන ගතිය සහ මුලින්ම මේ අවබෝධය තුළින්ම නැති කරලා ගන්න අවස්ථාව එළඹෙනවා. ඒක ඇත්තරම දැන් ඔය නිවනක් පිළිබඳව නිවනට යන මාර්ගය පිළිබඳව සත්‍ය සිද්ධිය ගත්තොත් සීල සුද්ධිය ඉඳලා චිත්ත සුද්ධි දීපි සුද්ධි කාමනා කරන මංගා මංග සතිපදා ඥාන දර්ශන ඔය විදිහට අපි යනවනේ එහෙම පිළිලා. ඒ ඇත්තරම සාන්නත් ඔතනදී අපි හොඳට තේරුම් ගන්න ඕන අපිට පොතේ තියෙන හැටියට උත්තර කරන්න පුළුවන් ඒක. ඒක සාමාන්‍ය පොත. නමුත් අපිට ඒ අත්දැකීම අපි ලබලා නැහැ. එහෙම. ඉතින් එතකොට අර සසර උපදින්න තියෙන හේතු සියල්ලම නැති කරන්න පුළුවන් විපස්සනා නුවණින්. අපි හන්නේ දැන් අවසාන වශයෙන් කාල වේලාව බොහොම ඉක්මනින් ගෙවි යන නිසා මෙහෙම සරලව කිව්වොත් දැන් අපි සාමාන්‍ය දෛනික ජීවිතේ අපි ඇහැට පේන රූප බලනවා කනට ඇහෙන ශබ්ද අහනවා නහයට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණය කරනවා දැන් ඒ තුල යම්කිසි ඇලීමක් ගැටීමක් එනවා මුලින් කියපු විදිහට ඒක අපි යම්කිසි විදිහකට පාලනය කරගන්න උත්සාහවත් වෙනවා අපිට බැරිද එසැනින් ඒ අරමුණු පරිහරණය කරන සැනින් යම්කිසි මට්ටමක විපස්සනා නුවණක් ඒ අරමුණු මුල් කරගෙන ඇති කරගන්න ඒ තුල අර කෙලෙස් ඇති වෙනක නවත්තන්න පුළුවන්ද අපිට පුළුවන් පුළුවන් ඇත්තටම දැන් අපි ඒක හැබැයි සම්හාත්ම විපස්සනා දැන් අපි ගත්තොත් මේකට පුරුද්දක් තියෙන්න ඕනේ. එහෙමයි. දැන් පුරුද්ද කියන්නේ දියුණු කරලා එහෙම මානසිකත්වයක් අනිවාර්යෙන්ම කියනවා නැත්නම් අපි සාමාන්‍ය දෙයකට මිනිස්සු කටින් කියන අනේ අනිත්‍යම් කියලා කියනවානේ. එහෙමයි. එහෙම කිව්වට නැති වෙන දෙයක් නෑ. එහෙමයි. අනිත්‍යම් කියලා හිතාගෙන තමයි අනිත්‍යම් කියන්නේ. සම්මත. නිත්‍යම් කියලා හිතාගෙන තමයි අනිත්‍යම් කියලා කියන්නේ. එතකොට පැහැදිලිවම සාමාන්‍යයෙන් ක්‍රමානුකූලව මේක ඇත්තටම ඒ අරමුණු වලදීත් අපි අර මූලික වශයෙන් අර නිවර්ණ ධර්ම යටපත් කරලා තිබුණොත් එහෙම නිවර්ණ ධර්ම යටපත් කරලා යම් කිසි මට්ටමකට අපි සාමාන්‍ය විදිහට ගත්ත සම්මත බලන්න අපි මේ කාටත් තේරෙන විදිහට කතා කරොත් අපේ හිතේ සංයමයක් සමාධියක් තියෙන වෙලාවක අපි දැන් අපි භාවනාවකට හරි වාඩි වෙලා අපේ මේ ශරීර කෝඩුව දිහා බලලා මේක අනිත්‍ය වශයෙන් මෙනෙහි කළොත් අපි දැන් සමාධියක් ගන්න. අපි දැන් හොඳට සමත භාවනාවක් කරනවා මෛත්‍රී භාවනාව. ඒක හොඳට නිවන ධර්ම යටපත් වෙනවා. නිවන ධර්ම යටපත් වුණාට පස්සේ අපි හොඳට සමාධිසතේ ඉන්නවා. සමාධිසතේ ඉඳලා සමාධියෙන් අපි භාවනාවෙන් නැගිටින වෙලාවේදී ඉතින් අපි කල්පනා කරනවා අනේ දැන් මේ සමාධිය දැන් අපි සමාධියට බොහොම බැඳිලා ඉන්න අවස්ථාවක්. දැන් කියන්නේ සමාධිය තුළ තනකිල්ලේ ඉන්න අවස්ථාවක්. මේ අවස්ථාවේදී අපි කල්පනා කරනවා අනේ මේ සමාධිය තිබුණේ කොහෙද? මේ පංච පාදානස්කන්ධය අසුරු කරගෙන තමයි තිබුණේ. මේ පංච පාදානස්කන්ධය කියලා කියන්නේ එතකොට අනිත් වෙලා යන දෙයක්. එහෙමනම් ඒ තුළ තිබිච්ච සමාධිය ගැන කතා කරන්න දෙයක් නෑ නේද දැන්? එහෙම. දෙයක් අනිත්‍ය නම් මේ ශාල මේ මේ મંદિરේ අනිත්‍ය නම් මේ තුළ තියෙන අනිත් දේවල් ගැන කතා කරන්න දෙයක් නෑ. අර සාමාන්‍ය කතාවට කියන බුලත් මල්ලට එන ගැහුවාම කිල්ලෝට ගැන කවර කතාවක්ද? කවර කතාවද කියලා. ඒ වගේ ස්වාමීන් වහන්සේ අපිට අර මේ එකපාරම මේක මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැම දෙයකම අපි දානවා තමයි නමුත් ඒක කියන එකත් ඉතින් වරදක් නෑ හොඳයි. හැබැයි අපි හන්නේ මෙහෙමනේ දැන් අපි අරමුණු නිතරම විඳිනවනේ. ඉතින් අපිට අපි සාමාන්‍ය භාවනා පුහුණුව කියන එක යම් මට්ටමකට කරලා තියනවා වෙන්න පුළුවන්. එතකොට ඒ ඒ ඒ පුහුණුව අපිට දෛනික ජීවිතයට භාවිත කරගන්න බැරිද? පුළුවන්. එහෙම බැරිද? පුළුවන්. එතකොට ඒ තුල අර කෙලෙස් පාලනය කරගන්න හැකියාව තියෙනවා. තියෙනවා. එහේ. මම හිතනවා අපිට නියමිත කාල වේලාව බොහොම ශීඝ්‍රයෙන් ගෙවෙන නිසා සාකච්ඡාව සඳහා මීට වැඩිය අපට අවධානය යොමු කරන්න අපහසුයි. අද අපි සාකච්ඡාවට බඳුන් කළේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසිකේ සඳහන් වෙන මහා දුක්ඛඛන්ධ සූත්‍රය දුක් රසක් හටගන්න හැටි දේශනා කරපු සූත්‍රය විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ කාමය, රූපය සහ වේදනාව කියන කාරණා මුල් කරගෙන ආස්වාදයයි ආදීනවයයි නිස්සරණයයි පුහුණු කරන හැටි අපට උගන්වපු සූත්‍රය. ඉන් හැම දෙයකම ආස්වාදයක් තියෙනවා, ඒ වගේම ආදීනවයක් තියෙනවා. ඉතින් ආස්වාදී බැඳෙන්නේ නැතුව ආදීනවය දැකලා ඒ ආස්වාදයෙන් බැඳෙන දේවල් නිස්සරණය කරගන්න, අතහැර ගන්න අවකාශයක් උදා කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා ඒ කියන ක්ලේශයන්ගෙන් කාමයන්ගෙන් වෙන් වෙලා ඒ පරම විමුක්ති සුවය සාක්ෂාත් කරගන්න. ඉතින් එයයි අද අපි සාකච්ඡාවට බඳුන් කළේ. ඉතින් අද මේ උතුම් පොන් පොහේ දවසේ අසලපුර පසලසක පොහේ දවසේ සම්බෝධි විහාරස්ථානයේ මේ ධම්සභා මණ්ඩපයේ වැඩම කරලා කමන් වහන්සේ සතු වටිනා ධර්මඥානයේ ඔබ හා අප හා බෙදා ගන්නට දායක වුණ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අපි බෙහෙවින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ග්‍රහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට. අද මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවේ දායකත්වයේ සුලා කටයුතු කරනවා රත්නලාන මේ පදිංචි සරත් මෙන්දිස් මහත්මයා සහ රාණි මෙන්දිස් මහත්මිය අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා තම දෙමාපියන් වන පරිලෝසපත් සිමිලියස් මෙන්දිස් මහත්මයා මිල්ඩ්‍රඩ් දසොයිසා මහත්මිය, එච්.එස්. දසිල්වා මහත්මිය සහ එන්.ජේ. මෙන්ඩිස් මහත්මයා ඇතුළු පරිලෝකපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉක්මන් භවයකදී ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරනවා. අතිපූජනීය ධර්ණගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපවත් විවදාල සියලු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. ප්‍රාර්ථනා මුකූල නිවනින් සැනසෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කලන පුතා, නසාෂා දියණිය, තාරකා ලේලිය, ලසන්ත බෑනා, සෙනුගි මිනිබිරිය, තිසල් මුණුපුරා, ශාන්ත මෙන්දිස් සොයුරා අතුළු පවුලේ හැම දෙනාට නිදුක් නිරෝගී සුව චිර ජීවනයක් වේවා, ධර්ම අවබෝධි සිද්ධ වේවා, පාරමිතාවන් සම්පූර්ණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාකච්ඡාව සම්බන්ධ වන ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාට ආශිර්වාද කරනවා. ඉදායකත් විසුලා කටයුතු කරන පින්වත් සරත් මින්දිස් මහත්මයාගේ රාණි මින්දිස් මහත්මියගේ තේසිතැඟි සිතුම් සතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ලම එලෙසින් ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ රැස් කරගත් කුසල ශක්තිය පරිලෝසපත් සියලු ඥාතීන්ට අනුමෝදන් කරන සියලු ඥාතීහු පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් පින් අනුමෝදන් කරන සීළු දෙවියෝ පින් අනුමෝදන්ම දායකත්ව විශ්වකෝ සමතත් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටම සීළු ආශිර්වාද උදා කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලබන පුරපසලසක පොය දවසේ මෙවන්ම ධම්මානුපස්සනා සජීවී ධර්ම සාකච්ඡාවක් තුළින් ඔබ හමුවන්නට අපි වැඩම කරන්නට දීවිතයි. ඒක අමතරව සතිපතා සඳුදා දිනෙහි පෙරවරුෙහි අපේ පඤ්ඤාසිර මාහිම්පාණන් වහන්සේගේ වැඩමුළුවේමින් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සිද්ධ වෙන බවත් එයත් නරඹන ලෙසත් ඉන්නත් ඔබට සිහිපත් කරමින් මේ කාර්යය සඳහා සහයෝගය දක්වපු බෞද්ධ කාර්ය මණ්ඩලය හැමතෙම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සාකච්ඡාවේ කටයුතු මින් සමාප්ත කරනවා හැම දිනාටම පෙරවන් සරණයි සාදු සාදු සාදු සිතන්නට බොහෝ දේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා විසින් ඔබ අප සියලු දෙනාටම පසක් කර දුන්නා. ඒ සිතන්නට ලැබුණු බොහෝ දේ අපේ ජීවිතයට එකතු කර ගැනීමෙන් ජීවිතය යථාර්ථය විනිවිද දකින්නට උත්සාහ කරමු. මේ ආරාධනය බෞද්ධ ආමාත්‍යාලයේ අධ්‍යක්ෂ මහාචාර්ය රෝහණ ගරුතර මහතාට සහ බෞද්ධ ආමාත්‍යාලයේ පරිපාලන ලේකම් මහේෂ් දල්විස් මහතාට ගෞරවනීය ස්වාමින් වහන්සේලා උදෙසා පරිස්කාර පූජා කරන්නට